දීර්ඝාෂය. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ අවසර ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනාව සඳහා පැමිණි දෙවෙනි අවස්ථාවයි. භාවනාව කිරීමේදී අරමුණ නොදිනී යන අවස්ථාවක් පැමිණෙනවා. අරමුණ නොගෙන පැයක් පමණ සිටිය හැකියි. ඒ අතරට සිතිවිලි ගලාගෙන එනවා. ඒවා අනිත්‍ය බව මෙනෙහි කරමින් නැති කර ගන්නවා. ඉදිරියට ගත යුතු පියවර සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් සැනසීමට මේ පිං හේතු වේවා. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? මෑනියු මට විස්තර කරන්න පොඩ්ඩක් දැන් මූල කර්මස්ථානයේ වශයෙන් මොකද්ද භාවිතා කරන්නේ? අවසරයි ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ වශයෙන් මේ ආනාපාන සතිය. හොඳයි. කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? මම අවුරුදු ගානක විලේ ඉඳන් භාවනා කරනවා. ඒ වුණාට මට අසනීප තත්ත්වේ නිසා මේ වාරේ තමයි හරියට කරගන්න ලැබුණේ. හොඳයි. එතකොට කියන්නේ අවුරුදු දෙක තුනක් විතර භාවනා කරනවාද ඊටත් වැඩියෙන් භාවනා කරලා තියෙනවද ඊටත් වැඩිය භාවනා කරලා තියෙනවා දිනපතාම කරනවාද නෑ ස්වාමීන් වහන්සේ එහෙම ගෙදෙද්දි පොඩි සුළු වෙලාවක් වන්දනා කරලා කරනවා ඊට අමතරව ඉතින් ගෙදෙද්දි ගොඩාක් කෙරෙන්නේ නෑ එතකොට ආනාපාන සතියෙන් යන්න පුළුවන් උපරිම දුර හිතන්නේ මොන වගේ කියලාද දැනට මම ඔය ලියලා තියෙන කරුණ තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මට යන විදිය කියන්න බලන්න ආයි දැන් ස්වාමීන් වහන්සේ කරගෙන යනකොට දැන් මම පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට අරමුණ නොදෙනී යනවා. ඊට පස්සේ මට ඉන්න පුළුවන් ඒ වුණාට ඒ අතරතුර සිතවිලි ගලාගෙන එනවා. නොයෙකුත් සිතවිලි. හරි. ඒ කියන්නේ මේ තාම ඒ කියන්නේ සතියේ දුර්වලතාවයක් තියෙන්නේ. දැනට මෑණියෝ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේදී යම් මෙනෙහි කිරීමක් කරනවද? හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා, හුස්ම හෙලනකොට හුස්ම හෙලනවා කියලා එහෙම කරනවද? නෑ. සිතින්ම තමයි කරන්නේ. සිතීම. සිතින්ම කරනවා. අහහ. ඒ කියන්නේ මොකද්ද හිතින් කරන්නේ? දැන් ආස්වාස කරනකොට හිතින් ආස්වාස කියලා මෙනෙහි කරනවා. ආ ඒක තමයි. ඒක මෙනෙහි කරනවා. එහෙමයි. හා හා. එතකොට ඒ මෙනෙහි කිරීමෙන් තොරව මේක දිහා බලාගෙන ඉඳලා විතරක් කරන්න උත්සාහ කළා තියෙනවද? එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. දැනට මේ එතකොට හුස්ම හුස්ම තුනී වෙනවා එහෙම නැත්නම් කෙටි වෙනවා දිග වෙනවා ඒ වගේ දේවල් අත්දැකලා තියෙනවද? අත්දැකලා තියෙනවා. දැන් මේ මේ මේ නැ මේ වාර දෙකේදීම මට එහෙම අත්දැකීමක් කරන්න නැතුව නිකම්ම සමාධියට එන්න පුළුවන් ගතිය තියෙනවා. සමාධිය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ නිස්සද්දතාවයෙන් පැයක් විතර ඉන්න පුළුවන් අරමුණු නැතුව. එතකොට දැන් සිතුවිලි එනවා කියලා කිව්වේ. සිතුවිලි එනවා ස්වාමීන් වහන්සේ. සිතුවිලි එන එක මම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ආ කියන්නේ සිතුවිලි දිහා බලාගෙන අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආහා. එතකොට දැන් Tamanට දැන් මුලදී අපි හිතමු මෙහෙම ආස්වාසය ආස්වාසය වශයෙන් දැනගන්නවා. ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දැනගන්නවා. ඒක හොඳට තුනී වෙලා යනකොට ආස්වාසය ආස්වාසය වශයෙන් කොච්චර කියන්නේ තුනී අවස්ථාවේදී පවා දැනගන්න පුළුවන්ද? මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා වෙන් කළා දැනගන්න පුළුවන්ද? එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අගට යනකොන්නුත් දැන් ඔය අරමුණක් නැති අවස්ථාවට එනකොටත් ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් පුළුවන්. ඒ කියන්නේ තව ටිකක් එහාට යන්න ඕනේ. ඒ කියන්නේ එක පාටම ඒ කියන්නේ දැන් සමහර විට මෑණියන්ට මේ අරමුණක් නැහැ කියලා වශයෙන් තේරෙන්නේ සමහරට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ටිකක් සියුම් හරියට ආවම වෙන්නත් ඉඩ තියෙනවා. තව ටිකක් බලන්න. දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපිට හම්බ වෙන්නේ මුලදී ටිකක් රළු හරියක්. කියන්නේ ඒකේ සියුම් හරිය අපිට එකපාරට තේරෙන්නේ මොකද අපේ සතියේ දුර්වලතා නිසා. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ මේ කොහොමද මට මේ ආස්වාසයේ මුල හරියත් අල්ලගන්නේ. මේකේ මේ සියුම් වෙච්ච මුල කොටසත් මම කොහොමද අල්ලගන්නේ කියලා පොඩ්ඩක් මම උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙලා ටිකක් අවධානයෙන් බලන් ඉන්නවා. එතකොට නාසිකාග්‍රේ ප්‍රදේශයේ තලින් කලින් හම්බ වෙච්ච ආස්වාසේ පරාසයට වඩා වැඩි පරාසයක් ඔන්න හසු වෙන්න පටන් ගන්නවා. එතකොට ටිකක් උනන්දුයෙන් මේකටම බැහැගෙන වෙනත් ලෝකයක සියල්ලම අමතක කරලා දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටම බැහැගෙන ඔන්න බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න ආස්වාසයේ මුල කොටසත් හොඳට තේරෙන්න ගන්නවා. ඊටාම සියුම් ඔන්න ආස්වාසය තේරෙනවා. ඊළඟට ඒ තේරෙන ගතිය දැනීම ටික ටික ඔන්න වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ඒක ටික ටික ඔන්න නැවතත් දුර්වල වෙලා සුනී වෙලා ඔන්න නොපෙනී යනවා. ඊළඟට ඔන්න ප්‍රාස්වාසය පටන් ගන්න කලින් යම් කිසි නිකන් හිස් බබක වගේත් ඔන්න නිකන් මේ කෙටි කාලයක් ඔන්න ඉන්නත් Tamanට හැකියාව ලැබේවි. ඊට පස්සේ ඔන්න ප්‍රාස්වාසය ඔන්න ඒකත් අර වගේම සියුම්ම පටන් ගන්නවා. මැද කොටසට එනකොට ටික ටික දැනීම වැඩි වෙනවා. ඊළඟට ප්‍රාශ්වාසය ඔන්න නැවතත් තුනී වෙලා ගිහිල්ලා ඒ අවසාන හරියද ඔන්න නොපෙනී යනවා. ප්‍රාශ්වාසය අවසන් වෙලා ආශ්වාසය පටන් ගන්න අතරෙත් යම්සිනයක් හිස් අවකාශයක් වගේ තමන්ට තේරෙන්න ඉඩ තියෙනවා. මේ මුළුල්ලම දැක ගන්න උත්සාහවත් වෙන්න. දැන් එතකොට මෑනියෝ ඉන්නේ වෙන සියල්ලම අත්හැරලා දාලා මේක තුල ඉන්නේ. මේකටම බැහැගෙන ඉන්නේ. එතකොට සමහර විට වෙනත් දේවල් එන්නේ නැහැ. තව තව හිත ඔන්න ඒකට නිකන් බැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඔය සිතුවිලි එන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. දැන් හුඟක් තමන්ගේ හිතේ සමාධි ගතියක් තියෙනවා කියලා කියන්නේ එතෙන්දී සිතුවිලි රාශියක් එනවා නම් ඒ කියන්නේ තාම මදි. ඒ නිසා තව ටිකක් මේකේ හොඳට නිරත වෙන්න. මේකේ හොඳට බැහැ ගන්න. බැහැ ගන්නකොට අන්න සිතුවිලි වලින් එන බාධාව ටික ටික අඩු වෙලා හොඳට ඔන්න ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියේම හොන්න හිතට බහිනවා. කොහොම යනකොට යනකොට ඔන්න ආස්වාසය තව තව තුනී වෙනවා ප්‍රාස්වාසයත් හොඳට තුනී වෙනවා. තුනී වෙලා තුනී වෙලා ගිහිල්ලා අන්තිමට මේ ආස්වාසයද ප්‍රාස්වාසයද කියලා හොයාගන්න බැරි තරමට ඊටාම තුනී වෙන්න ගන්නවා. ඔය හරියට එනකම්ම ඕක ඔස්සේම යන්න. ඊට එහා ඊට මෙහා වෙනත් අරමුණකට දාන්න එපා. මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියෙන් ඔය මට්ටම දක්වාම දැන් මේ යම් කිසි දෙයක් තියෙනවා යම්සි චලනයක් තියෙනවා කම්පනයක් තියෙනවා එහෙම නැත්නම් ඇතිල්ලීමක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා හැබැයි දැන් තේරෙන්නේ නැහැ මේක ආස්වාසද මේක ප්‍රාස්වාසද කියලා. ඒ මට්ටමට යනකම් යන්න. ඒ මට්ටමට යනකනුත් ගිහිල්ලා බලන්න මේ අපිටම මෑනියෝ සාර්ථක වෙලා ওই මට්ටම ගත්තා කියලා. අන්න ඒ මට්ටමේ දැන් පවත්වන්න. පොඩ්ඩක් ඒ කියන්නේ ඊට පස්සෙත් ওই මට්ටමේදී හිත පවත්වන්න ඕනේ. අවධානය මෙතනම රඳවගෙන ටිකක් පවත්වන්න. මේ බලන්න ඔය හරියේදී නිින්ද යන්න ඉඩ තියෙනවා. ඊළඟට සමහර ලාවට සිතුවිලි දාමයක් එන්නත් ඉඩ තියෙනවා. සමහරට එක එක දේවල් පේන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ විවිධාකාර හැලහැප්පීම් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ එකකටවත් අහු නොවි බලන්න මේකේ විනාඩි 10ක් 15ක් පවත්වන්න පුළුවන් දෙ කියලා මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම. ඊට පස්සේ අපි හිමීට බලමු තව ඉස්සරහට යන්නේ කොහොමද කියලා. හොඳයි. හොඳයි. සක්මන් භාවනාවක් කරනවද? හොඳයි හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට දැන් ආනාපානය අහු වෙන්නේ නැහැ. සිත ඉදිරියෙන් තියාගෙන බලන් ඉන්නවා. කොහේවත් සිත යන්නේ නැහැ. මේ වෙලාවට මට ශරීරයේ කොහේ හෝ බලන්න හිතුනොත් සිත බලාගෙන ඉන්න තැනින් ඇදලා අරන් මගේ ඔහේ ඒ ඒ තැන් බලන් බලන්න ඕනේ. විනාඩි 20ක් විතර ගියාම එක තැන තියෙන හිතයි මුළු ශරීරයමයි එකක් විදියට අරමුණු වෙනවා. මේ වෙලාවට ශරීරයේ ඇතුලෙන් ලොකු තද ගුලි වගේ මතුවෙලා ශරීරයේම රෝල් වෙලා නැති වෙලා යනවා. මගේ ඇඟ හිතට වැටෙන්නේ නැහැ. තද ගති ඇඳුමයි දැනෙනවා. ස්වාමින් වහන්සේ මා මෙනෙහි කරන විදිහේ වැරද්දක් තියනවාද? අනුකම්පාවෙන් මට පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. වරදක් නැහැ මට දැනගන්න පුළුවන් නම් ඒ කාගෙන්ද කියලා ඒකත් පොඩ්ඩක් හොඳයි පොඩ්ඩක් මේ ඉස්සරහට ඇවිල්ලා පොඩ්ඩක් උත්තර දුන්නා නම් දරුවන් සබ්බ දැන් මට පොඩ්ඩක් කියන්න දැන් තද ගති බලන්න කලින් Taman කොච්චර අර විනාඩි 15ක් 20ක් විතර ඉන්න පුළුවන් කියලා කිව්වනේ. එතකොට දැන් ආස්වාස් ප්‍රාස්වාස ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම يعني තුනී වෙලා ගිහිල්ලා වෙන් කරගන්න බැරි තත්යකට ගිහිල්ලා ඒ මට්ටම පවත්වන්න පුළුවන්. එහෙමයි සාමාන්‍යයෙන්. නින්දේ ගියේ එහෙම නැද්ද? නෑ නෑ. හොඳයි. හොඳ අවධානයෙන් හිටියා. සතියෙන් හිටියා. එහෙමයි. ඊට පස්සේ කයේ ඕනම තැනකට දැන් අවධානය යොමු කරන්න ශක්තිය තියෙනවා. එහෙමයි. මේ කියන්නේ අපිට ඕනනම් විවිධ තැන් වලට කියන්නේ එක එක එක තැන් වලට ෂණිකවම යොදන්න පුළුවන්. ගන්න පුළුවන්. එතකොට නිකන් තද වෙච්ච තැනකින් ඇදලා ගන්නවා වගේ අරගෙන තමයි අතෙන්ට දාන්නේ. ඒකේ වරදක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අපේ හිත දැන් මෙතන නිකන් ගොනු වෙලා වගේ ඉන්නේ පොඩ්ඩ අල්ලගෙන වගේ ඉන්නේ. ඊළඟට අපි වෙන තැනකට දානකොට පොඩ්ඩක් නිකන් පොඩි මේ මොකක්ද කියන්නේ? යන්න අකමැති ගතියක් පෙන්නාවි ඒක ගණන් ගන්න එපා. හැබැයි මෙතෙන්ට දැම්මට පස්සේ මේක නිකන් හිමීට ටික ටික ටික ඔක්කොම මෙතෙන්ට මාරු වෙනවා. එහෙම. හරි. මාරු වුණාට පස්සේ දැන් මෙතන නිරීක්ෂණය කරන්න. බොහොම මධ්‍යස්තව සැනසille නිකන් අයින් වෙලා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. දැන් එහෙම තැන් වලට දාද්දි කොහොමද කොයි තැනටද දාන්නේ කියලා තීරණය කරන්නේ කොහොමද? නිකන් හිත ළඟ හිස ළඟට යන්න ඕනේ කියලා හිතනකොට හිස ළඟට එහෙමයි එතෙන්ට ගියාම මේ නිකන් එතන තද ගතියක් දැනෙනවා ආහා එහෙම නැතුව නිකන් දැනෙන දැනෙන දැන් අපි ශරීරයේ මුළු ශරීරය ගැන නිකන් මද වශයෙන් අවධානයෙන් ඉන්නකොට මේකේ යම් තැනක මොකක් හරි එක තැනක යම් කිසි තියුණු දෙයක් දැනෙන්න ගන්න පුළුවන් නේ يعني විවිධ තැන්වල විවිධාකාර දේවල් තියෙන්න පුළුවන්. ඔය අතරින් එකක් ප්‍රමුඛව පේනවා. එකක් තීව්‍රව පේනවා. අන්න එතෙන්ට දානවා නම් පහසුයි. හොඳයි. එහෙම නැතුව අපි කෙලින්ම දැන් ඔය ගෝයන්කා ක්‍රමයේ එහෙමදී එහෙමනම් අපි මේක මෙහෙම නිකන් මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්ට කියලා නිකන් අරගෙන යනවා. ඊට වඩා ටිකක් පහසුයි. අපිට මේ දැනට තියෙන විවිධාකාර සංවේදනා අතරින් ප්‍රමුඛ මොකද්ද? මට ඍජුව දැනෙන්නේ මොකද්ද? ප්‍රකට තැන මොකද්ද? ප්‍රකට තැනට දානවා නම් එතකොට අපිට ඒකෙන් වැඩි තොරතුරක් අල්ලගන්න පුළුවන්. දාලා ඒක එතන හිත රඳවගෙන ඉන්න. හදවතින් ගන්න දැන් එතනට දැම්මා දාලා එතන දිහා බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා. මොකද ඒකට සහභාගී වෙන්න යන්න එපා. හැකිතාක් පොඩක් පැත්තෙන් ඉඳලා වගේ බොහොම හොඳින් ඒ දිහා නිරීක්ෂණය කරගෙන ඉන්න. එතකොට අර මෙතන ගොනු වෙච්ච හිත, මෙතන හැදිච්ච සමාධි ගතිය එකඟ බව මෙතනට හිමීට ක්‍රමානුකූලව මාරු වේවි. එතකොට එයින් බලන් ඉන්න බලන් ඉන්න තව තව තව තව හොඳට තියුණුවට තියුණුවට දැන් පේන්න ගනිවි. මුලදී නොපෙනුනාට පස්සේ පස්සේ පස්සේ එතනට හිත එකඟ වෙනකොට මෙතන හිතඟ එකඟ වෙච්ච හිත මෙතෙන්ට එකඟ වෙනකොට අන්න තව පේන්න ගන්නවා. හොඳයි. දැන් එතකොට එහෙම කළා බැලුවද? එහෙම කළේ නෑ මම මේ අර ඇඟට හිත යොදන්න ඕනේ කියලා හිත අරගෙන තමයි මං පපුව දිහාට ගන්න ඕනේ. එහෙම කියලා හිතනකොට එහෙම ඇදලා අරගෙන එතන ඉන්න පුළුවන්. හොඳයි. දැන් කරලා තියෙන වැඩේ සෑහෙන දුරට සාර්ථකයි. හරි. හරි. නමුත් අර දාන තැන තීරණය වෙන්නේ අපිට දැනෙන දේ අනුව. කියන්නේ අපිට ප්‍රකටව හොඳට දැනෙන තැනකට තමයි දාන්න ඕනේ. අපිට හොඳ තද ගතියක් දැනෙනවද, සියුම් ගතියක් දැනෙනවද, උණුසුමක් දැනෙනවද, සිසිල් ගතියක් දැනෙනවද, හැපීමක් දැනෙනවද? ඔය අන්නේ හොඳට දැනෙන ඒ ඒ තැන් වලට තමයි දාන්න තියෙන්නේ. ඒවෙන් හොඳට දැනෙන තැනකට දාන්න. දාලා ඔන්න බලන් ඉන්නවා. ආ ඒක නිකන් දුර්වලලා යනවනම් දැනට පොඩ්ඩක් තව තැනකටත් දාලා බලන් ඉන්න. එහෙම ටිකක් මේක බලන් ඉන්න පුළුවන් වුණාට පස්සේ හොඳට අහු වෙන අහු වුණා නම් හොඳ තැනක්. අපි කියන්නේ සාමාන්‍යයෙන් මුහුණට මුහුණලා ඉන්නවා කියලා. හොඳට අරමුණත් එක්ක හොඳට සමපාත වෙලා මුහුණට මුහුණලා ඉන්න ඕනේ. මුහුණට මුහුණලා ඉන්න හොඳට ඒක ඒ පදම හම්බුණා නම් අහුණා නම් එතනම ඉන්න. ආයෙ වෙන තැනක වලට දාන්න එපා. එතනම ඉඳලා හොඳට තව සමීපව නිරීක්ෂණය කරන්න මේ මේ මෙතන මේ Tamanට තද ගතියක් වශයෙන් දැනෙච්ච දේ. මේක එකක්ද? ඒකකයක්ද? මේක ඒ විදිහටම තේනවද? මුලින් දැනෙච්ච තද ගතිය පැය ගාණක් තිස්සේ පැය ගාණක් නෙමෙයි. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ ඒ ප්‍රමාණයෙන් මේ තීව්‍රතාවයෙන්ම තියනවාද? එහෙම නැත්නම් මේක පටන් ගන්නවා එහෙම නැත්නම් වෙනස් වෙනවා ඊළඟට ඔන්න නැති වෙලා යනවා ආයි තව තැනක පටන් ගන්නවා ඒ ආසන්නයේ තැනක පටන් ගන්නවා නැත්නම් තැන් තැන් වල පටන් ගන්නවා ඒ වගේ මේකේ මොනවාද මේ ඇසුරේ සිද්ධ වෙන වෙනස්කම් කියලා හොඳට සමීප වෙලා බලන්නයි තියෙන්නේ හොඳයි හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ගෞරවනීය ස්වාමින් වහන්ස මා පළපුරුදු යෝගිනියක්මි. පිම්බීම හැකිලිම කමටහනයි. බොහෝ අවස්ථාවට විනාඩි 10ක් 15කදී පිම්බීම හැකිලිම නොදණීයයි. එවිට සිතවිලි කලාතුරකින් දැනී නොදණීයයි. ශරීරයේ කම්පන චංචල දැනුණත් ඒවා මෙනෙහි නොකරමි. වරහන් ඇතුලේ උපදේශ පරිදි මට ඇති වුණ ප්‍රශ්නය 1 සමහර අවස්ථාවට පිම්බීම හැකිලිම කරන විට ආනාපාන සතියට සිතයයි. විනාඩි කිහිපයකින් නැවත පිම්බීම හැකිලීමට සිතයයි. දෙක මට දැනුණ දැනුණ සති දෙකක දැනට සති දෙකක පමණ සිට පොතක් කියවීමට බණක් ඇසීමට නොසිතේ. වෙනදා පොතක් කියවන්නට බණක් ඇසීමට පටන්ගත් විට එක දිගට කිරීමට ඔහි කිරීමට සිතේ. භාවනා පරියංග කලින් සේම කරගෙන යමි. මේ ගැන අංක 1 2 ගැන ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැතියි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පිම්බිම හැකිලිම භාවනාව හරහා ගිහිල්ලා එතන ඒක හොඳට සියුම් වුණාට පස්සේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒකේ වරදක් නැහැ. හැබැයි අපි දැන් එක කර්මස්ථානයක් කරහා ගියාම ඒකම පවත්වන්න දැන් පොඩ්ඩක් මට විස්තර කරන්න පුළුවන් නම් අර මේක නොදැනී ගියාම ඊළඟට කයට දාන්නේ නැතුව ඉඳීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මේ? හොඳයි, දරුවන් සන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ කයට දාන්න ඕනේ නැහැ. ඒ මේ මේ නොදැනී යෑම ඉක්මනටම සිද්ධ වෙනවා. මේ ඒ වෙලාවට මේ වාඩි වෙලා ඉන්න තද ගතිය විතරයි දැනෙන්නේ. මම ලොකු ස්වාමින් වහන්සේට කිව්වහම එතන රිදෙන්නේ නැත්නම් ඒක ගණන් ගන්න එපා කිව්වා. හොඳයි. දැන් එතකොට මේ තද ගතියට හිත ඇතුල් කරන්නේ නැතුව වෙන අරමුණකුත් දෙන්නෙත් නැතුව හිතට අරමුණක් නොදී පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවද? එහෙමයි. හොඳයි. සක්මනේ தත්ත්වය කොහොමද? සක්මනේදීත් දැන් අපි ඇවිදිනකොට දැන් හොඳට කකුලට වදිනවා තේරෙනවානේ. ඒ වදින එකට හිත දාන්නේ නැතුව නිකන් හිත ඊට මෙහා උඩට අරගෙන වගේ ඒ වදින තැනට හිත නොදා ඒ අරමුණට හිත බස්සන් නැතුව හිත අතුලට යවන්න නැතුව වගේ ඉන්න හැකියාව තියෙනවද? පුළුවන්. පුළුවන්. හොඳයි. එතකොට එහෙමනම් ওই විදිහට යන්න සක්මනේදීත් බලන්න දැන් ඉස්සර වගේ නිකන් ආයාසයෙන් යන්න එපා. දැන් බොහොම බොහොම සරලව සතුටෙන් සැහැල්ලුවෙන් ටිකක් ඕන වටපිටත් පොඩ්ඩක් බල බල එහෙම තමයි දැයි යන්න තියෙන්නේ. එහෙමත් යනවා හැබැයි ඒ ඒ බලන්න ඒ කරන ගමන් මේ අරමුණු ගන්නෙ නැද්ද හිත. දැන් තමන්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් මේ මෙහෙම බල බල යනවා. හැබැයි ඒ බලන එකක්වත් අස්සට හිත යන්නේ නැහැ. ඒක චෙක් කරලා බලන්න. මේක පරීක්ෂා කරලා බලන්න. මෙහෙම කරාට එහෙම හිත යන්නේ නැද්ද? හොඳයි. හිත හිත නිකන් නිස්කලංකව නිකන් ගෙදරට වගේ නැවතිලා ඉන්නවද? දැන් පරයන්කේදී දැන් තේරෙනවානේ දැන් කළා බල්ලා තේනවා. දැන් සංසිඳනවා. මේ ක්‍රියාවලිය සංසිඳනවා. සංසිඳුණාට පස්සේ වෙන අරමුණකට දාන්න නැතුව අරමුණක් නොදී ඉන්න හැකියාව දැන් තියෙනවා. නින්ද ගියේ නෑනේ නේද? නෑ. හොඳයි. එතකොට හොඳ අවදියෙන් ඔන්න ඉන්නවා. අවදියෙන් ඉන්නකොට සිතුවිලි හැම එනවද? සිතුවිලි කලාතුරකින් එන්නේ. හතා කලාතුරකින් එන්නේ. ඒ ආවහම මොකද කරන්නේ? ඉවලෙම වගේ නැතුව යනවා. ඉවලෙම වගේ නැතුව යනවා. හොඳයි. පොඩ්ඩක් හැබැයි දැන් මේ මේ මට්ටම කොච්චර විතර වෙලා පවත්වන්න පුළුවන්ද? පැය එකමාරක් විතර. පැය එකමාරක් විතර පවත්වන්න පුළුවන්. දැන් කොයි කාලෙක ඉඳන් මේ කටයුත්තේ يعني මේ පැය එකමාරක් පැවැත්වීමේ කොච්චර කාලයක් තිස්සේ කරනවද? දැන් මාසයක් දෙකක් ඊට වැඩි. ඊටත් වැඩි කරනවා. එහෙමනම් හැබැයි හුඟාක් මේ කාල පරතරේ පැවැත්වුවොත් සිතුවිලි එන්නෙම නැතුව යනවා. ඒකත් හානි කරයි. හානි කරයි කියන්නේ දැන් අපිට දැන් මෙතෙන්දී දැන් මින් එහාට යන්න තියෙන කෙලිම චිත්තානුපසන ධම්මානුපසන හරහා. මේ මේ යන්න නම් දැන් පොඩ්ඩක් හිත අවසල ගන්නත් ඕනේ. හිතට පොඩි මේ නිකන් දැන් ඔය ගෙදර කට්ටියත් එක්ක එහෙම ඉන්නකොට දැන් හිත ඇවිස්සෙන්නේ. පොඩ්ඩක් කේන්ති යනවනේ නේද? තාම කේන්ති යනව නේද? හොඳයි. එතකොට මේ එහෙම කේන්ති යන්නත් පොඩ්ඩක් ඉඩ දෙන්න ඕනේ. කේන්ති ගියාම තමයි දැන් ඔන්න අරමුණු එනවා. දැන් කට්ටියත් එක්ක ඉන්නවා. ඔන්න ඒගොල්ලෝ ටීවී බලනවා. ඉතින් මට කේන්ති යනවා. ඉතින් නේද? ඒ වගේ දේවල් වෙනකොට අන්න Tamanට තේරෙනවා මේ තාම කෙලස් තියෙනවා. තාම මේ කට්ටිය ඉන්නවා. හැංගිලා ඉන්නවා. හැබැයි දැන් අර අර විදිහට අරමුණක් නොදී ඒ අරමුණු නොගන්නා විදිහට සෑහෙන වෙලාවක් පවත්තලා පවත්තලා පවත්තලා පවත්තලා අතහැරියාම සෑහෙන කියන්නේ ඒකේ ශක්තිය හරහාම ඒ සමාධි ශක්තිය හරහාම අරමුණු නැවිත් යනවා. එතකොට ඒ එතකොට භාවනා කරන්න මේ චිත්තානුපසනාවේ යෙදෙන්න අරමුණු නැහැ. එතකොට විපස්සනාව කෙරෙන්නේ නැහැ දැන්. ඒ නිසා පොඩ්ඩක් දැන් කලින් තරම් මේ ඉඳගෙන කරන භාවනාව පොඩ්ඩක් අඩු කළාට වරදක් නැහැ දැන්. දැන් පැය එකමාරක් තිස්සේ ඉන්න එපා. දැන් ඉන්න පැයක් විතර. ඊටත් වඩා ඕනනම් අඩු කරත් කමන්නේ දැන් එතනට ගිහිල්ලා දැන් ආයෙ පිම්බීම හැකිරීමට දාන්න යන්නත් එපා. එහෙම දාන්නෙත් නැතුව නිකන් ගිහිල්ලා වාඩි වෙලා හිතට මුකුත් يعني හිතට එන දෙයකට දැන් ඉඩ දෙන්න. දැන් ඉස්සර නම් ඔහොම කරන්න බෑනේ. ඉස්සර නම් හිතට එන දෙයට ඉඩ දුන්නාම හිත කෙලවරක් නැතුව අරමුණු වලට යනවා. <laughs> දැන් එහෙම නෙමෙයි. දැන් හොඳට සතියෙන්, අවබෝධයෙන්, يعني අවධානයෙන් හිතට යන්න දීලා දැන් බලන් ඉන්නවා. බලන් ඉඳලා දැන් බලන්න කොහොමද කොහෙටද යන්නේ? හිත එක්ක ද්වේෂයකට යනවද? පරණ මතකයකට යනවද? නැත්නම් තමන් ගැන මොකක් හරි මාන්නක්කාරකමක් හිතෙනවද? එහෙම නැත්නම් මොන හරි දෙයකට තණ්හාවක් එනවද? ওই විදිහට මේ එක එක මේ හිත යන රටාවන් ටික තේරෙන්න ගන්න ඕනේ. මේ කොයි කොයි පැත්තටද මේ හිත දුවගෙන යන්නේ? තණ්හාවකටද යන්නේ? නැත්නම් මාන්නයකටද යන්නේ? එහෙම නැත්නම් තමන් ගැනම ඔන්න මේ මවාගත්තු දෘෂ්ටියකටද යන්නේ? මේ වගේ දේවල් වලට හිත යන ආකාරය දැන් දැක දැක ඕනේ යන්න දැන්. දැන් මෙහෙම යන්න නම් හිතට යන්න දෙන්න ඕනේනේ. හිත නොගිහින් හිටියොත් ඔන්න මේක දැන් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් දැන් මේ ඉඳගෙන ඉඳගෙන අර හුඟක් සමාධි කළා කරන වැඩේ දැන් පොඩ්ඩක් නවත්තන්න ඕනේ. හොඳයි. නවත්තලා දැන් පොඩ්ඩක් හිතට නිදහස දෙන්න. දැන් නිවි හැනහිල්ලේ තමයි දැන් ඉස්සරහට යන තියෙන්නේ. දැන් දැන් තියෙන්නේ බොහොම හිමින් ගමනක් තියෙන්නේ. ඉස්සර වගේ මේ ඉක්මනට යන්න බෑ. දැන් හිමීට හිමීට ප්‍රඥාව භාවිතා කරලා තමයි දැන් යන්නේ. නුවණ භාවිතා කරලා දැන් ටික ටික බුදුහාමුදුරු කියන්නේ විවේක නිස්සිතං. දැන් මේ විවේකීව යන්න ඕනේ. බොහොම විවේකයේ ඇසුරු කරමින් යන්න ඕනේ. විරාග නිස්සිත. දැන් එන දේවල් වලට නිකන් විරාගී බැල්මකින්. මේක ආවත් එකයි, නාවත් එකයි. ආවොත් ඒත් ප්‍රශ්නයක් නැහැ, නාවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ. නිරෝධ නිසිත. දැන් සිතුවිලි ටිකක් ආවා කියලා හිතන්න. ආවට පස්සේ දැන් මේ ඇවිල්ලා ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉතින් මොන මොන රටාවෙන්ද මේගොල්ලෝ එන්නේ කියලා පොඩ්ඩක් අන්න හිතේ තියෙන ඒ තමන්ගේ පුරුදු ටික දැන් අල්ලන්න පොඩ්ඩක් උත්සාහත් වෙනවා. බලනවා දැන් මේගොල්ලෝ මේ මොන මොන දෙයක්ද දැන් මේගොල්ලෝ කරන්නේ. දැන් එතන අපිටම උන්න තමන්ගේ අපිටම යම්සේ තණ්හාවක් ඔස්සේ මොනහයි කැමැත්තක් ඔස්සේ නම් ආවිල්ලා තියෙන අර ඒක තේරෙනකොටම අන්න ඒගොල්ලෝ දුර්වල වෙලා එහෙම්ම තුනි වෙලා යනවා. ඒ අද්දි නිකන් තුනි වෙලා යන පැත්ත දිහා පොඩ්ඩක් බලන්න. ඊළඟ අපිටම මාන්නයක් ඔස්සේ එනවා. දැන් මම මෙහෙමයි, මම අරමයි, නැත්නම් අර මිනිස්සයා අරමයි, මෙහා මෙහෙමයි කියලා ඔන්න මැනීමක් කරනවා. තමන්ව අල්ලගෙන හරි, අනුන්ව අල්ලගෙන හරි. එහෙද්දි ඒ ඒක තේරුම් ගන්න. මේ යට තියෙන ක්ලේශය තේරුම් ගන්න. තේරුම් ගන්න කියලා හිතනව නෙමෙයි මේ. සිතුවිලි ටික දිහා මධ්‍යස්තව බලන් ඉන්නකොට Tamanට වැටෙනවා මේකේ තියෙනම් මේ වගේ දෙයක්. මේකේ තියෙනම් මෙන්න මේ පැත්තක්. කියලා ඔන්න තේරෙනවා. තෙරෙද්දි ඔන්න ආයි ඒගොල්ලෝ දුර්වල වෙලා අන්න ඒගොල්ලෝ නොපෙනී යනවා. දී වෙලා යනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඒ යන දිහාව දිහා බලනවා. තේරෙනවද ක්‍රමේ? ස්වාමීන් වහන්සේ ද්වේෂ සිතක් නම් මට ඉක්මනටම දැනෙනවා. ඔව්. ද්වේෂ සිතක් කියලා ඒ වෙලාවට මෙනෙහි කරන්න ඕනේ නෑ. නෑ නෑ නෑ. එහෙම මොකුත් එපා. දැන් හිත හිත නිස්කලංකව තියාගන්න පුළුවන් තරම් හිත නිහඬයි. හැබැයි මේ නිහඬභාවය කඩාගෙන ඔන්න කට්ටියක් එනවා. කට්ටියක් වෙනකොට දැන් තේරෙනවා. ආ මෙයා මේ කට්ටිය නම් මේගොල්ලෝයි කියලා තේරෙනවා. තේරුම් ගත්තාම අන්න ඒගොල්ලෝ දිය වෙලා යනවා. මොකද අපිමයි යෝග පෝෂණය කරන්නේ. අපි යෝග අස්තරට ඇතුළට ගිහිල්ලා අපි අල්ලගත්තොත් ඔන්න අහුවෙලා. එහෙම නැත්නම් අපි යෝගෙන් ටිකක් ඈත් වෙලා සතියෙන් යුක්තව මේක දිහා බැලුවොත් අපේ ශක්තිය නොලබන ඒ කෙලස් ටික එහෙම දුර්වලලා යනවා. ඉතින් කෙලස් විතරක් නෙමෙයි තමාලාට ඉතින් Tamanට කවුරු හරි උදව් කරන්න කාට හරි උදව් කරන්න හිතෙනවා. එහෙම නැත්නම් මොන හරි ලොකු වැඩක් කරන්න හිතෙනවා. ඉතින් ඒ ඒවැ තියෙනවා බලන්න සංගවිච්ච කෙලස් පැති තියෙනවා. ඒවා ටික ටික දැන් ඒකයි මම කිව්වේ මේක දැන් ප්‍රඥාව බහිතා කළා හිමින් යන ගමනක් තියෙන්නේ. ඒක දැන් මේවට එන්න දෙන්නත් ඕනේ. ඒ නිසා පොඩ්ඩක් තව මේ සක්මන් කරද්දි දැන් බොහොම සැහැල්ලුවෙන් වැඩි අර හිමීට අඩියෙන් අඩිය එහෙම යන්නේ නැතුව බොහොම බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට ඇවිදිනවා. හැබැයි බලනවා නිකන් වටපිට චුට්ටක් බලනවා. ඒවයි අරමුණු වලට බහිනවද හිත? නැත්තම් හිත නිකන් නිස්කලංකව gedera ඉන්නවා වගේ ඉන්නවද කියලා පොඩ්ඩක් තමන්ම දැන් පරීක්ෂා කරලා බලන්න. බලලා පොඩ්ඩක් කියන්නකෝ එහෙනම්. හොඳයි. හොඳයි. මේ ස්වාමීන් වහන්සේ දැන් මේ බණක් අහන්නයි මේ පොතපත බලන්න හිතෙන්නේ නැත්තේ මොකද? නෑ ඒකේ වරදක් නැහැ. දැන් ඒ කියන්නේ දැන් මේ පැත්තෙන් ටික ටික දැන් හිතට හිතට දැන් නිදහසක් ලැබිලා තියෙනවා. හිතට දැන් එක්තරා අන්දමක විරාගී බවක් තියෙනවා. එතකොට දැන් ඕක දැනෙන්නේ අපිට නිකන් එපා වගේ. දැන් අර කියන්නේ මේ ලොකු වැඩ කරන්න දැන් අත දාන්න හිතෙන්නේ නැහැ. තේරෙනවද? ලොකු වැඩ වැඩක් පටන් ගන්න එච්චර හිතෙන්නේ නැහැ. එහෙමයි. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපිව හැමතිස්සෙම ලොකු ලොකු අරකට කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ අරකට කරන්න ඕනේ අරයටත් මෙහෙම කරන්න ඕනේ මෙයාටත් මෙහෙම කරන්න ඕනේ මං අර වැඩෙත් කරන්න ඕනේ ඔය ඔක්කොම අර වැඩ පැනලා දෙන්න හිතෙන්නේ කෙලස්ම තමයි. ඉතින් ටික ටික ඕක මේ දුර්වලලා දුර්වලලා යනවා නම් සංස්කාර ටික සමනය වෙන යන්නේ. හොඳයි. හොඳට ඒ ටික තුනී වෙලා තුනී වෙලා යද්දී නිකන් තමන් ඉන්නවා. සැනසille ඉන්නවා. එතන හිතට නිදහසක් තියෙනවා. හිතට සැනසීමක් තියෙනවා. ඉතින් එයාට ආයි එළිය ගිහිල්ලා අත පුච්ච ගන්න උවමනාවක් නැහැ. එයා ගෙදෙට්ට ඇවිල්ලා සතුටින් ඉන්නවා. ඉතින් බලන්න ඔය ඔය කියපු දේවල් තියෙනවද කියලා හැමතිස්සෙම පරීක්ෂා කරලා බලන්න. හිතට යන්න දිදී තමයි දැන් බලන්න ඕනේ. මොකද ඇතුලේ තාම තියෙන ඔක්කොම ඇංගිලා ඉන්නව කට්ටිය. ඒගොල්ලන්ට දැන් අතු වෙන්න දෙන්න. මතු වෙන්න දිදී එතන එතන සුද්ධ කරන්න ඕනේ. හොඳයි. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේ දෙපා බර ගතියක් හා ගමන ආයාස කර බවක් දැනේ. ඒට හේතුව කුමක්ද? මේ රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන් කාගෙද දන්නේ ප්‍රශ්නේ. <laughs> මේ බලන්න සමහරලාට ඉතින් අපිට සක්මන් භාවනාවේ යනකොට විවිධ දේවල් පේන්න ගන්නවා. ඒ කියන්නේ විවිධ දේවල් දැනෙන්න ගන්නවා. සමහරලාට ඉතින් බරගතිය ඒකත් ලක්ෂණයක් තමයි. දැන් අපි එක කකුලකින් එක පාදයකින් අනිත් පාදයකට මාරු වෙනකොට ඒ එක පාදයක බර දැනෙන්න ගන්නවා. අනිත් කකුල සැහැල්ලු වෙන්න ගන්නවා. ඉතින් ඒවා ලක්ෂණ. කිසිම වරදක් නැහැ. ඉතින් මේවා ඒ කියන්නේ දැන් අපි මේවා ආ එන එක ප්‍රශ්න කරන්න ගියොත් මේ නැවිත් දීවි. දැන් මේ අපිට ඌමනා දේවල් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මෙතන මේ අපි මගේ පාදය, මගේ අත, මගේ ඔළුව කියලා අල්ලන් හිටියට මෙතන මේ ධාතුන් හතරක් තියෙන්නේ. අපි බුදුරජාන් වහන්සේගේ දහමට එකඟව කතා කළොත් මෙතන ධාතු හතරක් තියෙන්නේ. ඉතින් මේ ධාතු හතරේ ලක්ෂණ තමයි දැන් ඔය ටික ටික පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ආරම්භක යෝගියෙක්ගේ ප්‍රශ්නයක් කියලා. දැන් මේ ධාතුන් හතර කතා කරද්දී මේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. දැන් ඔන්න තද ගතියක් දැනෙනවා කියන්නේ නැත්නම් බර ගතියක් දැනෙනවා කියන්නේ ඔන්න මේ පටවි ධාතුව කතා කරන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ භාෂාව තේරුම් අරගෙන යන්න ඉඩ හරින්න ඕනේ. ඉතින් එයාට අනුග්‍රහ කරන්න ඕනේ මේ තද ගතියක් දැනෙනවා. බලන්න දැන් මේ තද ගතිය එතනම තියෙනවද? නැත්නම් මේ මේ පාදයේ කොයි කොතනටද දැනෙන්නේ? තමන් පාදයේ ස්පර්ශ වෙනකොට කොයි හරියද දැනෙන්නේ? ඊළඟට මුලින්ම ස්පර්ශ වෙන්නේ කොයි පාදයේ කොයි ප්‍රදේශයේද? මේ විදිහට දැන් පුළුවන් තරම් විස්තර බලන්න උත්සාහත් වෙන්න. මේ ඇඟිලි තුඩු වලද දැනෙන්නේ? නැත්නම් ඇඟිලි තුඩු වලින් කොහොමද මේ දැනීම එහාට මෙහාට මාරු වෙන්නේ? ඊළඟට වේදනාවන් එහෙම දැනෙනවද? ඊළඟට මේ පාදයෙන් අනිත් පාදයට යනකොට කොහොමද මේ බර මාරු වෙන්නේ? ඉතින් මේ වගේ දැන් සෑහෙන්න මේ මෙතන තොරතුරු රාශියක් තියෙනවා. මේ තොරතුරු රාශිය ගන්න අන්න උත්සාහවත් වෙන්න. දැන් අපි මේකේ මේ බරගතියක් දැනුණා. ඇයි බරගතිය දැනුන්නේ කියලා ප්‍රශ්න කරන්න ගත්තොත් දැන් ඔක්කොම වැඩේ අවුල් වෙනවා. එන්න දෙන්න මේවට. මේ එකකටවත් කියන්නේ එද්දි එපා කියන්න එපා. මේ එන්න හදන්නේ දැන් මේ ධාතුන්ගේ ලක්ෂණ පෙන්නගෙන එන්නේ. ඒ නිසා මේවට පෙන්නන්න, එළියට එන්න ඉඩ දෙන්න. ඒකට අනුග්‍රහ කරන්න, ආශිර්වාද කරන්න. දැන් අර කලින් තමන් වම දකුණ වම දකුණ කේකේ ගියා නම් ඒක හිමීට පොඩ්ඩක් නතර කරලා දාන්න. නතර කළා දැන් මේ ඉබේ යන්න දෙන්න. ඉබේ යන්න දෙන ගමන් බලන්න මේ ධාතු ලක්ෂණ. ධාතු ලක්ෂණ කියන්නේ Tamanට තොන්න තද ගතියක් දැනෙනවා. හොඳට ඒකේ ඒකෙම ඉන්න මෙනෙහි කිරීමකින් තොරව. ස්පර්ශ වෙන තැන හොඳට හිත පවත්වන්න. එතන තද ගතියක් දැනෙනවා නම් ඒ ගැන හොඳට අවධානයෙන් ඉන්න. මුරුදු ගතියක් දැනෙනවා නම් එතන අවධානයෙන් ඉන්න. ඊළඟට ඒවා වෙනස් වෙන හැටිත් බලන්න. ඊළඟට මාරු මේ මේ පාදයෙන් මේ පාදෙට මාරු වෙනකොට ඒව මාරු වෙන හැටිත් බලන්න. මේ වගේ හුඟක් උනන්දුයෙන් මේ විස්තර බලන්න දැන් යන්නයි තියෙන්නේ. මේ අහපු කෙනාට තව යමක් තේනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි ඉස්සරහ ප්‍රශ්නෙට යනවා. හොඳයි. අපි ගරු ස්වාමින් වහන්සේ නාසය අග තොල උඩ සතිය පිහිට වූවත් එතනින් හුස්ම ගැනීම හෙලීම නොහැඟේ. කුසේ උස් පහත් වීම පමණක් දැනේ. නමුත් නාසය මුල හුස්ම රැල්ල දැකීමට තවදුරටත් සති නිමිත්තේ සිත පිහිටුවීමෙන් හැකි වේද? නැතහොත් සති නිමිත්ත අතහැර දමා කුසයේ උස් පහත් වීමට පමණක් හිත යොමු කළ යුතුයද? එවිට වායු ධාරාවේ උණුසුම සිසිල දැනගන්නේ කෙසේද? ඔව් දැන් ඒ කර්මස්ථාන කීපයක් ඉතින් අපිට يعني ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මෙතන ආනාපාන සතියෙම හරහා යා යුතුයි කියලා නීතියක් නැහැ. මෙතනම සතිය පවත්වන්න ඕනේ කියලා නීතියක් නැහැ. සතියේ පැවැත්වීම සඳහා ඉතින් අරමුණු රාශියක් තියෙනවා. ඉතින් ওই කොයික තේරුම් කොයික භාවිතා කළත් අපිට වරදක් නැහැ. කොයික හරි භාවිතා කළා සතිය දිනු කරගන්නයි තියෙන්නේ. අපි ඉතින් අහුවෙන්නේ නැති තැනක අවුරුදු ගානක් තිස්සේ රස්තිය ආදුණත් එතනින් අර කෙරෙන්න ඕන දේ කෙරෙන්නේ නැත්නම් ඊට වඩා හොඳයි දැනටත් අහුවෙන මා අරමුණක් ඔස්සේ ගිහිල්ලා මේක දිනු කරගන්න එක. ඒ නිසා දැනටමත් මේ උදරයේ පිම්බීම හැකිලිම Tamanට හොඳට වැටහෙනවා නම් ආස්වාද ප්‍රසාර ක්‍රියාවලියට දවගෙන හිටියට වැටහෙන්නේ හැබැයි පිම්බීම හැකිරීම හොඳට වැටහෙනවා නම් ඉතින් ඒ ඔස්සේ යන්න තියෙන්නේ මේ මේ කර්මස්ථානවල කිසි අඩුපාඩුවක් නැහැ. කියන්නේ පිම්බීම හැකිරීම කර්මස්ථානය ඊටාම ප්‍රබල ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක්. ඒ නිසා ඒ ඔස්සේ යන්න පුළුවන්. ඉතින් Tamanට ඒකේ ඒ ගැන දැනට විශ්වාසය ඇති වෙලා තියෙනවා නම් දැනට ඒක තේරෙනවා නම් බලන්න මේ අවධානය එතකොට මේ උදරය ප්‍රදේශයේ රඳව ගන්න රඳවගෙන තාමත් ආරම්භක මට්ටමේ නම් ඉන්නේ හිත වෙන වෙන අරමුණු වලට දුවගෙන යනවා නම් තමන්ට පුළුවන් මේ පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා නැවතත් පිම්බෙනවා හැකිලෙනවා කියලා අන්න පොඩ්ඩක් හිත මේ කටයුත්තටම නම්ම ගන්නවා අනිත් දේවල් අත්හැරලා දාලා මේ කටයුත්තටම නම්ම ගන්නවා එතකොට අන්න යාට වෙන වෙන දේවල් වලට දැන් අවධානය යොමු කරන්න විදිහක් නැහැ දැන් හිතෙනුත් දැන් මේ කියනවා පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා දැන් ඉතින් පොඩ්ඩක් කරන වැඩේට බසගත්තා. ඊළඟට බලන්න මේකේ ටිකක් හොඳට දැන් හිත යෙදිලා අනිත් අරමුණු වලට යන්නේ නැතුව මේ කටයුත්ත හොඳින් කරනවා නම් බලන්න පොඩ්ඩක් මෙනෙහි කිරීමත් හිමීට අතහැරලා දාලා Tamanට මේ බලාගෙන ඉන්න පුළුවන්ද කියලා. පිම්බෙනකොට හොඳට ඒ ගැන දැනුවත් වෙනවා. හැකිලෙනකොට හොඳට ඒ පිළිබඳව දැනුවත් වෙනවා. ඊළඟට බලන්න පිම්බීමේදීත් මේ පිම්බීම කොහොමද සුළුවෙන් පටන් ගන්නෙ? ඊටාම සුළු සංවේදනාවකින් පටන් ගන්නෙ කොහොමද? ඒක හොඳට වර්ධනය වෙන්නේ කොහොමද? ඊළඟට ඒක තුනී වෙලා නැවත අවසන් වෙන්නේ කොහොමද? ඊළඟට හැකිලිම පටන් ගන්න කලින් මොන වගේද දැනෙන්නේ? ඊළඟ හැකිලිම බොහොම සුළුවෙන් පටන් ගන්නෙ කොහොමද? ඊළඟට හොඳට මේ හැකිලෙන ගතිය එහෙම නැත්නම් ආපහු එන ගතිය ඒ චලනය එහෙම නැත්නම් ලිහිල් වෙන ගතිය ඒක කොහොමද Tamanට හොඳට දැනෙන්නේ ඊළඟට ඒක කොහොමද ඔන්න දුර්වල වෙලා නැති වෙලා යන්නේ ඊළඟට මේ හැකිලීමයි පිම්බීමයි අතර ප්‍රදේශය දැන් මොන වගේද දැනෙන්නේ කියලා අන්න ඒකෙත් හොඳට බැහැගෙන විස්තර බලන්න පටන් එතකොට අන්න මේ කර්මස්ථානයේ හරහා හොඳට ඉස්සරහට යන්න පුළුවන් ඉතින් මේ කර්මස්ථානයේදී අපි වෙනත් ධාතු ලක්ෂණයක් මතු කරගන්නවා එහෙම නැත්නම් මෙතෙන්දී උනත් අපිට මේ වායෝ ධාතුවම අවශ්‍ය නැහැ. දැන් මෙතෙන්දිත් වායෝ ධාතුව මත වෙන්නත් පුළුවන්, පඨවි ධාතුව මත වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට එතෙන්ට යන්න කලින් මෙන්න මෙයයි එන්නේ කියලා නිශ්චිත කරන්න බෑ. අපි එතකොට මේක මේ මේ தත්වගත කලා වෙනවා. යන භාවනාව தත්වගත කලා වෙනවා. ඉතින් එහෙම කරන එක හරීම මේ මේ භාවනාවට කරන හිරිහැරයක්. සතියට කරන බාධාවක්. මේක නිදැල්ලේ වැඩෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් හිතන්න මේ අපි ගෙදරක පත් කරලා තියෙනවා මේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. මේ මුරකාරයෙක් දාලා ඉන්නවා. ඉතින් මුරකාරයෙකු වොත් අද නම් ගෑනු අය විතරයි මේ ගෙදරට එන්න ඕනේ. පිරිමෙන්න බෑ. එහෙම කිව්වොත් ඉතින් මේ මුරකාරයා තියාගන්නවට මුරකාරයෙන් නෙමෙයි නේද? මුරකාරයා ඉන්නේ මුරකාරයාගේ වැඩේ කරන්න. ඉතින් ගෑනු අය ආවත් පරීක්ෂා කරනවා, පිරිමි අය ආවත් පරීක්ෂා කරනවා, පොහොසත් අය ආවත් පරීක්ෂා කරනවා, දුප්පත් අය ආවත් පරීක්ෂා කරනවා. එයාට මේ එන අය ගැන මුකුත් විධානයක් කරන්න බෑ. එයාව පත් කළා තියෙන එන අය කාව හරි ආවත් නිරීක්ෂණය කරන්න. අන්න ඒ වගේ තමයි. අපි මේ සතියෙන් බලන් ඉන්නවා කවුද එන්නේ කියලා. මෙතනදී පටවි ධාතුවේ ලක්ෂණ පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් වායෝ ධාතුවේ ලක්ෂණ පෙන්වන්නත් පුළුවන්. මේ කාටත් අපේ හිතේ තියෙන සමහිතක්. කාටවත් විශේෂ ඇල්මක් නැහැ සමහිතක් තියෙන්නේ. ඒ නිසා මෙන්න මෙයා එන්න ඕනේ මේක කරගන්න විදිහක් නැහැ නේද මෙහෙම ගියොත් කියලා අහන්න යන්න එපා. එන දේ බාර ගන්නයි තියෙන්නේ. එන දේ හොඳට යෙදිලා අල්ල ගන්නයි තියෙන්නේ. එන දේ මුල කොටසක් දැනුවත් වෙනවා මැද කොටසක් දැනුවත් වෙනවා අග කොටසක් දැනුවත් වෙනවා. ඒ අතර යම් පරතරයක් තියෙනවා නම් ඒ ගැනත් දැනුවත් වෙනවා. මේ විදිහට එන දේ බාර අරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින පර්යංක භාවනාවේදී සිටින විට ආශ්වාස ප්‍රාශ්වාස දෙස හොඳින් අවධාරණය කළෙමි. සෑහෙන වේලාවකට පසුව ආශ්වාස ප්‍රාශ්වාසය සියුම්ම දැනි නොදැනෙන තත්වයකට එන විට කකුලේ ඇඟිල්ලක තදින් වේදනාවක් මතුවී ආබවින් වෙන කිසිවක් අරමුණු නොකර වේදනාව දුන් ස්ථානයටම සිත යොදවා වේදනාව මෙනෙහි කරමින් සිටියෙමි. විනාඩි 10ක් පමණ ගිය විට වේදනාව නොදැනීම ගිය නිසා නැවත ආස්වාසයට හිත යොදවමින් සිටින විට සිතේ සංසිඳීමක් දැනි සතුටක් ඒ ගැන සිතුනි. ඒ අවස්ථාව සිත සමාධි වීමක් දැයි දැන ගැනීමට කැමැති. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් කමක් නැහැ ඉතින් සමාධිය කියලා කියන්න පුළුවන් දැන් මේ ලකුණු ගන්නනේ හදන්නේ. <laughs> මේ දැන් ඔතන ඉතින් ඕවැ අල්ලන්න යන්නේ නැතුව තව ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඉතින් ඔය එක පාරක් ඉතින් පොඩ්ඩක් යන්තම් ඒ අරමුණට මුණ දාලා තියෙනවා. ඉතින් ඒතකොට සතුටක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඉතින් තව ඉස්සරහට යන්න තියෙන්නේ. මොකද ඊළඟට ඔන්න ආයේ තමාට වෙන හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. මේ සමහරලාට තිබිච්ච සතුට දුර වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේවා මේවා ඉතින් එන පොඩි පොඩි අත්දැකීම් බලන්න මේ يعني දැන් Tamanට විශ්වාසයක් තියෙනවා නම් දැන් මේ වේදනාවත් එක්ක ඒක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඉතින් ඒ පැත්තට නැඹුරුවක් තියෙන බවක් කියන්න පුළුවන්. හැබැයි එක පාරටම දැන් ආරම්භක අවදියේ නම් ඉන්නේ එක පාරටම වේදනා නිරීක්ෂණය කරන්න යන්න එපා. තමන් ආනාපාන සතිය මූල කර්මස්ථානයේ බව සඳහන් කරලා තියෙන නිසා එතන තව ටිකක් රැඳෙන්න ඒකෙන් අපිට සෑහෙන දුරක් යන්න පුළුවන්. ඒකෙන් සෑහෙන සතියක් දියුණු කරගෙන ඊට පස්සේ හිත යන පැත්තකට නැත්නම් සතිය යොමු කරන පැත්තට යොමු වෙන්න පුළුවන්. මේ කාගෙද දන්නේ මේ ප්‍රශ්නේ? හොඳයි. මේ පොඩ්ඩක් එන්නකෝ මෙතනට. ඔව්. හොඳ දරුවන් සන්න. මේ හොඳ. කකුල තමයි කොච්චර කාලයක් තිස්සේ මේ භවනා කරනවද? අවුරුද්දක් විතර? අවුරුද්දක් විතර. හොඳයි. එතකොට දැනට ඒ කියන්නේ ආනාපාන සතිය කොයි හරියට වෙනකන් ගිහිල්ලා තියෙනවද? ආස්වාස් ප්‍රාස්වාස් සියුම් වෙලා සියුම් වෙලා නොදෙනියන මට්ටමක් දක්වා යනවා. ඒක වෙන් කරගන්න බැරි මට්ටමක් දක්වා යනවා. ඊට පස්සේ ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන්ද දැන්? ටික වෙලාවක් පවත්වන්න පුළුවන්. පවත්වන්න පුළුවන්. එතකොට තමයි දැන් රිදෙන්න ගත්තේ. මේ ඒ ඒ එතකොට ඒ ඒ රිදීමට, ඒ වේදනාවට හිත දානකොට මේ නිකන් ද්වේෂ සහගත බවක් මුකුත් නැතුව මේක දිහා බලන බලන දෘෂ්ටි කෝණයෙන් හිත දාන්න පුළුවන්ද? බලන්න පුළුවන්. ද්වේෂකාමී නෑ. ආවේ නෑ. හොඳට පැත්තකට වෙලා අනුන්ගේ වේදනාවක් දිහා බලනවා වගේ බලන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඒකේ වරදක් නෑ. ඊට පස්සේ ඒ වේදනාව සමනය වුණාට පස්සේ හිත ගියේ කොහටද? සමනය නැවත ආස්වාද ආස්වාද ප්‍රසආසයට ගියා. හොඳයි. බලන්න. එහෙමනම් ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියේ ඒ ඒ යද්දී ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියේ සමනය වෙලා තිබුණාද? එහෙම නැත්නම් ආයි හොඳට ආස්වාද ප්‍රසආස වශයෙන් වෙන් වෙන් වශයෙන් දැනුණාද? නැවත මේ සියුම් වෙලා සියුම් වෙලා තිබුණේ. තිබුණා. හොඳයි. එහෙනම් ඒ ඒ ඒ ඒ චක්‍රේ යන්න දෙන්න ආයි සියුම් වෙනවා ආයි ඒක නොදැනී යනවා මෙතනම පවත්වනවා. හැබැයි ඔන්න වේදනාවක් දැනුණොත් ඔන්න වේදනාවට දානවා. වේදනාවට දාලා වේදනාව නිරීක්ෂණය කරනවා කොහොමද මේ වේදනාව එක තැනක් වශයෙන් එක ගුලියක් වශයෙන් තියනවද එහෙම නැත්නම් නිකන් කටු කටු අයිනෝ වගේ පැතිරිලා තියනවද කියලා හොඳට සමීපව බලන්න මේ වේදනාවෙන් ඉගෙන ගන්නයි දැන් බලන්නේ වේදනාව දිහා බලනවා වේදනාවෙන් යමක් ඉගෙන ගන්න. දැන් මේක ඉක්මනට දුරුනොත් එහෙම ඉගෙන ගන්න බැරි වෙනවනේ නේද? නැති වුනොත් එහෙම බැරි වෙනවා. දැන් ඉන්න කියලා තමයි බලන්න තියෙන්නේ. දුක් වේදනාවක් හැබැයි තියෙන්නේ. ඇදුම් කනවා හැබැයි ඒක දිහා බලනවා මේ ඉගෙන ගන්න. ඒ නිසා බලන්න ඒක කොහේ හරිද තියෙන්නේ. ඒක තැනකද විතරද තියෙන්නේ? නැත්තම් තැන් තැන් වල නිකන් බුබුලු බුබුලු වගේ නිකන් කටු කටු කටු අයිනවා වගේ ඇල්පෙනිත තුඩු වලින් අයිනවා වගේ එහෙමද තියෙන්නේ මේ එක එකක් ගානේ එහෙම එහෙම රාශියක් වශයෙන් තියෙනවා නම් ඒ එක එකක් ගානේ කොහොමද නැති ඇති වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැති වෙන්නේ කියලා අන්න ඒකේ හොඳට පරීක්ෂා කරන්න. ඒකේ හොඳට බැහැගෙන බලන්න. හොඳයි. වේදනාව ඔස්සේ ගියාට වරදක් නැහැ. සාර්ථක වෙලා තියෙනවා මේ පැත්තේ. හොඳයි. දරුවන් සන්නයි. අවසරයි ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී වැඩි වේලාවක් නොගොස් සිත එක අරමුණක පවත්වා ගැනීමට හැකියාව ඇත. හුස්ම රැල්ල නොදැනී ගොස් පැයක පමණ කාලයක් පර්යංක භාවනාවේ යෙදීමට හැකියාව ඇත. එවිට කායික වේදනා කිසිත් නොදැනී යන අතර විටින් විට සිත ඒමේ අත දුවයි. එවිට සිත ඒමේ අත යන බව වටහා ගැනීමටද නැවත හුස්ම රැල්ල වෙතට සිත යොදවා ගැනීමටද ගැනීමද කරමි. ඉන් එහාට කුමක් කරම්දයි නොදැනිමි. කරුණාවෙන් පැහැදිලි කරන සේක්වා. ඒක තමයි දැන් මේ ඔක්කොම ඉතින් අහලම තමයි කියන්න වෙන්නේ. කාගෙද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් කියන්න. හොඳයි. හොඳ. දරුවන් සන්නයි. හුඟක් කල් තිස්සේ භාවනා කරනවාද මේ தත්තෙට දිගටම එනවද? දිගටම එනවා. ඒ කියන්නේ මේ මට්ටමේ කොච්චර කාලයක් තිස්සේ දැන් මේ මට්ටම අත්දකින්නවද? මාස දෙකක් විතර. මාස දෙකක් විතර. එතකොට මේ මට්ටමේ කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය තේරෙන්නේ නැහැ. වෙනස තේරෙන්නේ ඒ වෙනස නොතේරෙන මට්ටමේ පැයක් විතර ඉන්න පුළුවන්ද? හොඳයි. ඊට පස්සේ මොකද දැනට කරන්නේ? එතන යාට කරන්න ඕන මොකක්ද කියලා ස්වාමීන් වහන්සේ දන්නේ. තාම මුකුත් දන්නේ නැහැ. හොඳයි. එහෙමනම් මේ මේ මට්ටමේ පවත්වන්න පුළුවන් නම් දැන් යම් අවස්ථාවක يعني මෙහෙම පවත්වගෙනම පවත්ව ගනිමින් ඉන්නකොට අපි තුමු කයේ යම් තැනක තද ගතියක් දැනෙනවා. ඒ කියන්නේ දැන් දැන් කියන්නේ කයේ තැනක් කියලා මේ නිශ්චය කරන්න යන්න එපා. කොහේ හරි තැනක අපි තුමු තද ගතියක් දැනෙනවා. නැත්නම් සැහැල්ලු ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් නිකන් ප්‍රීති සහගත බවක් දැනෙනවා. එහෙම නැත්නම් රළු ගතියක් දැනෙනවා. නිකන් පා වෙනවා වගේ දැනෙනවා. ඉතින් ඔය වගේ මොකක් හරි ඒ දැනෙන තැනකට දැන් මේ අවධානය මාරු කරන්න ඕනේ. මම මීට කලිනුත් විස්තර කරා වගේ ඒ අවධානය දැන් මේ මෙතන තියෙන අවධානය ඒ දැන් දැනෙන තැනට හිතින් මාරු කරන්න. දැන් ඇස්සරලා මාරු කරන දෙයක් නෙමෙයි. දැන් හිතට Tamanට වැටහෙනවනේ දැන් නම් මෙන්න මේ හරිය තමයි යම්සි දෙයක් දැනෙන්නේ කියලා. අන්න එතෙන්ට Tamanගේ අවධානය හිත යොමු කරන්න. එතකොට මෙතන හැදිච්ච අවධානය මෙතනට හිමීට හිමීට හිමීට මාරු වෙවි. අර කලින් කිව්වා වගේ මුලින් ටිකක් එයා යන්න අකමැති. මෙතෙන්ට නිකන් මෙතෙන්ටම දැන් වෙලා ඉන්න කැමැත්ත තියෙන්නේ. ගොනු වෙලා ඉන්න කැමැත්ත තියෙන්නේ. නමුත් අපි අවධානය මෙතෙන්ට දැන් තියන් ඉන්නකොට, ඌමනාවෙන් දැන් තියන් ඉන්නකොට මෙතන දන්නේම නැතුව මේ කට්ටිය මෙතෙන්ට එනවා. මේ කට්ටිය කිව්වට දැන් හිතේ ඒක රාශී වීමක් දැන් මෙතන වෙනවා. මෙතෙන්ට ආවට පස්සේ දැන් මෙතන තියෙන ඒ තදගතියක් ගැන, උදාහරණයක් වශයෙන් තදගතිය ගැන හොඳට සමීප වෙලා නිරීක්ෂණය කරන්න මේ තද ගතිය කොහොමද එක කියන්නේ එක එක මට්ටමේම එක තීව්‍රතාවයේම දිගට තියනවාද එහෙම නැත්නම් මේවා හිමින් හිමින් වෙනස් වෙනවද මට ඕන වෙලාවට මේ තදගතිය ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ මන් දන්නේත් නැතුව එයා දැන් යනවද අන්න මේ වගේ දෘෂ්ටි කෝණයකින් මෙයා මෙයා දිහා බලන්නයි තියෙන්නේ ඊළඟට ඒක ගියොත් ඊළඟට වෙන තැනකට දාන්න ඔය වගේ පුඩක් ශරීරයේ පුලා පුරා දැන් මේ හදාගත්ත සමාධි ගතිය, හදාගත්ත එකඟ බව මාරු කර කර දැන් නිරීක්ෂණය කරන්න පටන් ගන්නයි තියෙන්නේ. හොඳයි. ඒක කරලා අපි ඊට පස්සේ කතා කරමු. හොඳයි. හොඳයි. ඊළඟට යන්න. අවසාන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. හොඳයි. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා භාවනාවට ආදුනිකයෙක්මි. අද උදේ වරුවේ සක්මන් භාවනාව කළෙමි. වම දකුණ ආදී ලෙස කියමින් සිත විසිරී යා නොදී අඩි 25ක් 30ක් පමණ එක දිගට යා හැකිය. සමහර විට සිතවිලි මතුවේ. එවිට සිතවිල්ලක් කියා මෙනෙහි කොට නැවත වම දකුණ ලෙස සක්මන් භාවනාවට යොමු වෙමි. විටක පාද දෙකෙහිම විලිඹුව ප්‍රදේශයේ වේදනාවක් ඇතිවිය. එවිට වේදනාවක් ලෙස මෙනෙහි කළෙමි. නමුත් එය අඩු වූයේ නැත. දිගටම වම දකුණ මෙනෙහි කළෙමි. මෙලෙස දිගටම කිරීම ප්‍රමාණවත්දයි නැත්නම් මා කරන සක්මන් භාවනාව නිවැරදිද? පර්යංකයේදී හුස්ම ඉහළ පහළ ලෙස මෙනෙහි කළමි. නිවැරදිව දැනුනේ පපුවේ මැද ප්‍රදේශයනි. සිතුවිලි වේගයෙන් පැමිණේ. ඒ වාද සිතුවිල්ලක් කියා මෙනෙහි කළමි. වරක කන දකුණු කනෙහි නලියන ගතියක් දැනුනි. ඒද වේදනාවක් කියා මෙනෙහි කොට නැවත ආනාපානයට යොමු වීමි. මා කරන ආකාරය නිවැරදිද? පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. හොඳයි. අපේ සංවිධායක මහත්මිය මතක් කළා මේ ආරම්භක යෝගිනුත් පිරිසක් ඉන්න බව. ඒ නිසා අපි පොඩ්ඩක් සක්මන් භාවනාවේ පැත්ත පොඩ්ඩක් විස්තර කරමු. දැන් සක්මන් භාවනාවේදී ඉතින් මුලින්ම අපි සක්මනට ගිහිල්ලා මුලින් භාවනාවක් කරනවා කියලා වැඩි බරක් ගන්නෙ නැතුව සක්මනේ ටිකක් එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදලා මේ සක්මන ටිකක් යාලු කරගෙන ඊළඟට මේ යන ගමන් නිකන් බලන්න පුළුවන් Tamanට සැහැල්ලුවෙන් යන්න පුළුවන් වේගෙ මොකද්ද කියලා. විශේෂයෙන් හයියෙන් යනවත් නෙමෙයි, ඊටාම හිමින් යනවත් නෙමෙයි. දැන් පැයක් විතර තිස්සේ මේක පවත්වන්න පුළුවන් සාමාන්‍ය දල වේගය. Tamanට සරලව පහසුවෙන් විවේකීව පවත්වන්න පුළුවන් වේගය මොකද්ද කියලා අර විනාඩි 5 තුළදී අපි නිකන් දල වශයෙන් හොයාගන්නවා. එහෙම ඇවිදින ගමන් ඊළඟට බලනවා තමන්ගේ මේ වම් කකුල වදිනකොට ඕනනම් වම කියලා සටහන් කරන්න පුළුවන් දකුණු කකුල වදිනකොට දකුණ කියලා සටහන් කරන්න පුළුවන් වම් කකුල වදිනකොට වම දකුණ වම දකුණ ওই විදිහට යනවා හැබැයි කෙනෙකුට පුළුවන් නම් ඔය වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරන්නේ නැතුව කෙලිම මේ පාදයේ ස්පර්ශ වෙනකොට එතෙන්ට හිත පවත්වන්න ස්පර්ශ වෙනකොට තද ගතියක් දැනෙනවා ඒ එතන හිත හිත පවත්වනවා හිත අවධානය එතන අපේ අවධානය එතෙන්ට යොමු කරනවා ඊට ආයි දකුණු කකුල ඒ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන තද ගතියට, ගොරෝසු ගතියට, දැනෙන යම් හෝ ගතියකට, ඒ ලක්ෂණයකට අපේ අවධානය යොමු කරනවා. ඊළඟට ආයි නැවතත් මේ පැත්තට යොමු කරනවා. ඉතින් මේකට මේ කටයුත්තට අර වගේ මෙනෙහි කිරීමකින් තොරවම යෙදෙන්න පුළුවන් නම් ඒත් වඩා හොඳයි. හැබැයි ඉතින් මුලදී දැන් මෙහෙම යෙදෙන්න පටන් ගත්තට හිතට নানা ප්‍රකාර සිතුවිලි එනවා. ඒ නිසා දැන් මේ යෝගාවචරය කරලා තියෙන දේ හොඳයි. සිතුවිල්ලක් කියලා මෙනෙහි කළා නැවත තමන්ගේ මේ මූල කමටහනට ඇවිල්ලා තියෙනවා. විවිධාකාර දේවල් ඉතින් අපිට මොනවා හරි අනාගත සැලසුම් වෙනවා නම් ඔන්න සැලසුම් කරනවා කියලා නැත්නම් සිතුවිල්ලක් කියලා මෙනෙහි කළා. අපේ වමනා කරන අරමුණට ආවා. ඊළඟට අතීත සිතුවිලි මොනවා හරි එනවා නම් මතකයක් කියලා මෙනෙහි කළා. ඒක අතහැරලා දැම්මා. මෙතෙන්ට ගත්තා. මෙතෙන්ට අරගෙන දැන් නිදැල්ලේ යනවා. ඒ යද්දී අර හිත පිට නිසා පශ්චාත්තාවපයක් ඇති වෙන්න දෙන්න එපා. එතන තමයි පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ අපි හිත පිට ගියා කියලා පසුතැවුනොත් එහෙම නැත්නම් ඒකට දුකක් ඇති වුනොත් එහෙම නැත්නම් අපි ඒකට වෛර කරන්න ගත්තොත් දේශ කරන්න ගත්තොත් එතනත් අපිට හානියක් වෙනවා. ඉතින් ඒක අතහැරලා දැන් මේ ආවනේ. ආව හින්දානේ දැන් මේ සතිය නැවතත් එළඹ සිටියේ කියලා අන්න එතන සතුටක් ඇති කරගෙන නැවතත් මේ ඉන්න තැන ඉඳන් යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිත පිට ගියාට සක්මන නැවතිලා නැහනේ. අපේ කය තාම සක්මනේ යෙදෙනවා. හිත හැබැයි පිට ගිහිල්ලා. දැන් යම් අවස්ථාවක අපි මේ සක්මනේ හිත පවත්වන්න ඕනේ කියලා නැවතත් සතිය එළඹ සිටියා නම් එතන ඉඳන් මේ කය යම් අවස්ථාවක නම් පසු වෙන්නේ. අපි හිතමු වම් කකුල බිම වැදිලා තමයි තියෙන්නේ දැන් මේ අවස්ථාවේදී. මට සතිය එළඹ සිටිනකොට. අන්න එතන ඉඳන් සතිය එතෙන්ට යොමු කරන්න. ආයි ඔන්න දකුණු කකුලට ඔන්න ආයි සතිය එතෙන්ට යොමු කරනවා. ආයි වමට සති මේ අවධානය යොමු කරනවා. ඉතින් මේ විදිහට අර දැනට කය තියෙන ඉරියව්වේ කයට දැනට කය තියෙන මට්ටමේ ඉඳන් ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මෙහෙම යද්දී අපි හිතමු කෙනෙකුට පුළුවන් ඔන්න පියවර 10ක් දැනට හිත වැඩි එහා මෙහා යන්නේ නැතුව හලහප්ප ගන්නේ නැතුව හොඳට සතියෙන් පියවර 10ක් යන්න පුළුවන් බව දැන් තේරුණා. හැබැයි 10න් පස්සේ කැඩුනා. බලන්න ඊළඟ අවස්ථාවේදී මේ 10 12 කරගන්නේ කොහොමද කියලා උත්සාහවත් වෙන්න. Tamanට කරන්න පුළුවන් මට්ටමේ ඉලක්කයක් දෙන්න. ඉලක්කයක් දීලා ඔන්න මේ 10 12 කරගන්නවා. එතන 12 15 කරගන්නවා. 15 20 කරගන්නවා. මේ විදිහට මේ කොනේ ඉඳන් එහා කොනටම කොහොමද අඛණ්ඩව සතියෙන් යුක්තව යන්නේ කියලා තමන් උත්සාහත් වෙන්න. ඊළඟට සක්මනේ කොන්නට ගිහිල්ලා හැරෙන තැනත් පොඩ්ඩක් පරිසම් වෙන්න වෙනවා. එතන සතිය කැඩෙන්න පුළුවන්. ඉතින් බලන්න මේ ඕන්නම් අපිට පුළුවන් එකපාරට හැරෙන්නේ නැතුව යන වේගය ටිකක් අඩාල කළා නතර වෙනවා. සක්මන කොනේදී නතර වෙනවා. නතර වෙලා හිටගෙන සුළු වෙලාවක් ඉන්නවා. තප්පරයක් ඉන්නවා. ඉඳලා ඕන්නම් අවශ්‍ය නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. ඊට පස්සේ හිමීට සතියෙන් යුක්තව හැරෙන්න. හැරිලත් එකපාරට ආපහු එන්න එපා. නැවතත් හිටගෙන ඉන්න. දැන් මේ පැත්ත බලාගෙන ඔන්න හිටගෙන ඉන්නවා. හිටගෙන ඉඳලා නැවතත් ඕන්නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහිත් කළා. ඊළඟට නැවතත් ආපසු එන්න ඒ සක්මන ආපස්සට පටන් ගන්න. නැවතත් වම දකුණ වම දකුණ කියලා දැන් නැවතත් සක්මනේ යෙදෙනවා. මේ විදිහට අපිට පුළුවන් අර සක්මනෙන් හදාගත්ත සතිය හැරීමේදී කඩා ගන්න නැතුව එක එක දාමයක් වගේ එක වැලක් වගේ ලස්සනට අරගෙන යන්න. ඊළඟට දැන් ටික ටික මේක පුරුදු වෙනකොට පුරුදු වෙනකොට Tamanට හැකියාව වේවි මෙනෙහි කිරීමකින් තොරව Tamanගේ පාදවල ස්පර්ශයේම හිත පවත්වගෙන මේ කටයුත්ත කරන්න. එතකොට ඒකට ඉඩ දෙන්න. එතකොට මෙනෙහි කිරීමක් කරොත් මේ කටයුත්තට ටිකක් බරක් වගේ වෙන්නේ. ඒ නිසා ඒ කටයුත්තට ඉඩ දෙන්න. මෙනෙහි කිරීමකින් තොරව හොඳට මේකේ බැහැගෙන සතුටින් සැහැල්ලුවෙන් මේ කටයුත්තේ දැන්නයි තියෙන්නේ. බලන්න එතකොට Tamanට කලින් නොදැක්ක දේවල් පේන්න ගන්නවාද කියලා. පේන්න ගන්නවා කියන්නේ මේ ඇහැට විවිධාකාර දේවල් පේනවා නෙමෙයි. මේ Taman කලින් Tamanට කලින් දැනුනේ තද ගතියක් විතරයි. දැන් Tamanට තේරෙනවා මේ තද ගතිය වෙනස් වෙන හැටි. ඇඟිලි තුඩු වල මාරු වෙන හැටි. නැත්තම් යටිපතුලේ මාරු වෙන හැටි. මේ යම් යම් වේදනාවන් පවා දැනෙන හැටි. ඊළාට බර මාරු වෙන හැටි. මේ විදිහට මේකේ තියෙන යම් අලුත් අලුත් විස්තර බලනාසුලුව, දැක ගන්නාසුලුව, සොයනාසුලුව බලන්න. සක්මනේ යෙදෙන්න. එතකොට ඔන්න ලොකු සාරයක් මේකෙන් මතු කරගන්න පුළුවන්. මෙහෙම යෙදෙනවා නම් අන්න විපස්සනාවට හොඳ පුහුණුවක් මේ සක්මන හරහා ලබා ගන්න පුළුවන්. ඊළඟට පරයන්ක භාවනාවේදීත් ආරම්භක යෝගියෙක් නම් හොඳට වාඩි වෙලා මේ වාඩි වෙද්දිත් ඉරියව්ව හොඳින් සකස් කරගන්න විනාඩියක් දෙකක් ඒකට භාවිතා කරාට වරදන්නේ හොඳට පිටකොන්ද කෙලින් තියාගන්න හැබැයි මේ මම මේ කෙලින් තියාගන්න කියන්නේ නිකන් අර කිටි කිටියේ මේ තද කරලා කෙලින් තියාගැනීමන්නේ බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් කෙලින් තියාගන්න හැබැයි භාවනාව අතරතුරදී කය මද වශයෙන් පොඩ්ඩක් සකස් වුණා නම් කය විසින්ම ඒක කිසිම වරදක් නැහැ ඒකට ඉඩ දෙන්න එහෙම සකස් වුණා කියලා ඒක දැනගත්ත ගමන් එක පාටම කිලින් වෙන්න යන්න එපා. එතකොට භාවනාවට බාධායි. ඒ නිසා Taman දැනට හොඳට සතියෙන් මේ කටයුත්තේ දෙද්දි අතරමඟදී පොඩ්ඩක් කය නිකන් සැහැල්ලුවෙන් පොඩ්ඩක් ඉස්සරහට ආවට ඒකේ වරදක් නැහැ. ඒකට ඉඩ දීලා යන්නයි තියෙන්නේ. අපි තුමු ආනාපාන සතිය නම් දැනට කරගෙන යන්නේ. එතකොට අපේ අවධානය තියෙන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එතකොට හුස්ම ගනිද්දී ඔන්න හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා. මම මේ කියන්නේ බොහොම පටන් ගන්න කෙනෙක් ගැන. එතකොට හැබැයි දැන් මේ කියපු කමඨහන් වார்த்தාවේ එක වරදක් තියුණා අවධානය යොමු වෙලා තියුණේ පපුව ප්‍රදේශයට. ඒ පැත්තට මේ අවධානය යොමු වෙන්න ඕනේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි අවධානය තියෙන්න ඕනේ. ආනාපාන සති භාවනාවේදී. ඒත් එක්කම කොයිම අවස්ථාවකදීවත් මේ ආස්වාස හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න එපා. දැන් ඇතුළට ගියොත් මේ පපුව හරියට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇතුළට යන්න එපා. අවධානය තියෙන්න ඕනේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. ඒකත් එක්ක මේ ඇතුළටවත් පිටතටවත් යන්න එපා. මේ ප්‍රදේශයේ රඳවගෙනයි මේ කටයුත්ත කරන්නේ. හිතන්න මේ මුරකාරයෙක්. මුරකාරයා ඉන්න ඕනේ දොරටුව ගාව. දොරටුව ගාව මේ දොරටුව තමයි මේ නාසිකාග්‍රේ. ඔතන රඳවගෙන මේ කටයුත්ත කරන්නයි තියෙන්නේ. එතකොට එතකොට අවශ්‍ය නම් හිත හුඟා පිට යනවා නම් හුස්ම ගන්නකොට ගන්නවා කියලා මෙනෙහි කරනවා. පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා. වැඩේ සාර්ථක වුණොත් පිට මේ ගන්නවා පිට කරනවා කියන එක ඕනනම් පොඩ්ඩක් කෙටි කරන්න. 1යි 2යි කියලා කෙටි කරන්න. බලන්න ඒ එහෙම කරාම මේක හොඳට තව හොඳින් මේකේ නියැලෙන්න පුළුවන්ද කියලා බලන්න. මේවා තම තමන්ම ඒ ඒ අදිරට එනකොට තම තමන්ම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මම ඊළඟ එකට දාන්න නම් ඔන්න දැන් පොඩ්ඩක් මෙනෙහි කිරීම අඩු කරලා බලනවා. මෙනෙහි කිරීම නාත්තරම බලනවා. හිත නිකන් මේකේ යෙදෙනවද දැන්? හිත තාමත් වෙන වෙන අරමුණු වලට යනවද? කෙලවරක් නැතුව, අතෝරක් නැතුව තාමත් අරමුණු එනවද කියලා දැන් පොඩ්ඩක් අතහැරලා බලන්න ඕනේ. ඉතින් මේක බල බල පරීක්ෂා කර කර තමයි ඊළඟ ඊළඟ ඊළඟ මට්ටම වලට ගෙනියන්න තියෙන්නේ. එතකොට අපි තුමු හොඳට සාර්ථක වුණා. දැන් තමන්ට වැටහෙනවා. දැන් ඔන්න ආස්වාසය හොඳට වැටහෙනවා, ප්‍රාස්වාසය හොඳට වැටහෙනවා. දැන් මෙනෙහි කරන්නෙත් නැහැ ආස්වාසය ඔන්න ඇතිල්ලීමක් වශයෙන් වැටෙනවා පාස්වාසයේ ඊට වෙනත් විදිහකට වැතිල්ලීමක් වශයෙන් වැටෙනවා ඔය වගේ මොනවා හරි ක්‍රමයකින් ඔන්න වැටෙන්න ගන්නවා ඉතින් බලන්න ඒකෙත් තව හොඳට සමීපව මේක කොහොමද මේ මුල හරිය අල්ලගන්නේ මට තාම අහුවෙලා තියෙන්නේ මේ රළු හරියක් මැද හරියක් විතරයි බැරිද මට මේකේ තව ටිකක් තව මේ පරාසය වැඩි කරගන්න දැනට දැනෙන්නේ මම අපිටම සෙන්ටිමීටරයක් නම් මට මේ සෙන්ටිමීටරේ මුලින් තියෙන සෙන්ටිමීටරේ අල්ලගන්න බැරිද අග තියෙන සෙන්ටිමීටරෙට අල්ල ගන්න බැරිද? උපමාවකින් කියනවා නම් මේක සෙන්ටිමීටර් 3ක් දිග නම් මට දැන් අහුවෙලා තියෙන්නේ මැද සෙන්ටිමීටර් එක විතරයි. බැරිද මේ මුල සෙන්ටිමීටරෙත් අල්ල ගන්න? බැරිද මේ අගත් අල්ල ගන්න? කියලා ඔන්න අපි මේකට උත්සාහත් වෙනවා. එහෙම උත්සාහත් වෙනකොට ඔන්න තව තව මේ ආස්වාසේ මුලුල්ලම දැක ගන්න. සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ මුලුල්ලම දැක ගැනීම සඳහා අපි හික්මෙනවා. අපි කලබල නොවි හොඳට අවධානයෙන් යුක්තව මේක දිහා අනිත් කටයුතු සියල්ල බහා තබලා අත්හැරලා දාලා වෙන වෙන දේවල් හිතන එක නතර කළා. හොඳට මේකටම නැඹුරු වෙලා මිනු ලෝකෙම අමතක කළා දැන් ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය විතරයි Tamanට තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. gedara ගැන මතක් වෙන්නෙත් නැහැ. රාජකාරී කරන ගැන මතක් වෙන්නෙත් නැහැ. අමුදරුව ගැන මතක් වෙන්නෙත් නැහැ. මොකක්වත් මතක් වෙන්නේ නැහැ. ආස්වාසය විතරයි. ආස්වාසය කරන වෙලාවේදී ප්‍රාස්වාසය මතක් වෙන්නෙත් නැහැ. බලන්න ඔතෙන්ට ගන්න පුළුවන්ද කියලා. ආස්වාස කරන වෙලාවේදී දැන් ඊළඟට ප්‍රාස්වාසය මොකද්ද වෙයි කියලා මතක් වුණොත් ඒකත් හිරිහැරයක්. දැන් තියෙන ආස්වාසය පමණමයි. ආස්වාසයේ මුල දිහා බලනකොට මැද මතක් වුණොත් ඒත් බාදයි. බලන්න ආස්වාසයේ මුල හරිනම් දැනෙන ඔන්න මුල හරියේමයි මේ ඉන්නේ. ඔන්න මැද හරියට යනවා මැද හරියේ විතරයි ඉන්නේ. ඔන්න අග හරියේ විතරයි ඉන්නේ. ඔන්න දැන් ඔන්න නිකන් නොදැනෙන පැත්තක් එනවා. ඔන්න ප්‍රස්වාසය ඔන්න පටන් ගන්නවා. ලාවට පටන් ගන්නවා. ඔන්න ප්‍රාස්වාසයේ මැද හරිය අහුවෙනවා. ඔන්න අග හරිය අහුවෙනවා. ඔන්න ඒකත් අවසන් වෙනවා. ඉතින් මේ විදිහට ඒ දැනට දැනෙන දේ තුල හිත නතර වෙලා සැහැල්ලුවෙන් විවේකීව බලන්න පුළුවන් නම් අපිට සෑහෙන්න මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය හරහාම හිතට ලොකු විවේකයක් කරන් දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් දිගට කරගෙන යන්න දැනට එතකොට ලිඛිත ප්‍රශ්න අවසන් වුණා. දැනට වෙන යමක් කතා කරන්න ඕන නම් අපිට තව විනාඩි කිහිපයක් ගන්න පුළුවන්. මොන හරි කාරණාවක් තියෙනවද දැනගන්න. හොඳයි. මෙතන පොඩ්ඩක් මෙතනට ආවම. දැන් සන්නයි. සමිනාන්සේ මම මේ ප්‍රශ්නේ යොමු කරන්න හැදුවේ හෙටයි. දැන් මට අවස්ථාව තිබෙච්ච නිසා මම දැන් අවුරුදු 4ක 5ක ඉඳන් භාවනා කරනවා ආනාපාන සතිය මේ දැන් මේ ඉස්සර මේ එන එන ඔක්කොම මෙනෙහි කරලා කාලයක් ඒ විදිහට කරලා දැන් හුස්ම දිහා බලන් ඉන්නකොට මේ ෂණිකවම හුස්ම දැනෙන්නේ නැතුව යනවා ඊට පස්සේ මම කයට හිත යොදනවා. එතකොට කයේ උණුසුම දැනෙන වෙලාවට ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක බලන් ඉනකොට ඒක ටිකකින් නැති වෙලා යනකොට එක්කෝ ගැහෙන ගතියක්, සීතල ගතියක්, තද ගතියක් ඒ වගේ එන එන අරමුණු දිහා වැඩියෙන් දැනෙන එක දිහා බලාගෙන ඉන්නවා. හොඳයි. දැනට කරන්න මම ඒ ටික. හොඳයි. ඕකේ බලන්න දැන් හොඳට එකක් අහු වුණාම දැන් ඔය දේ හොඳට දැන් Tamanට පුරුදු වෙලා තියෙනවද? මේ දේ කරන්න පුළුවන්. ඕනම තැනකට දැන් අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම එහෙම වෙද්දී අපි තුමු දැන් උණුසුමක් උණුසුමක් වෙතට අවධානය යොමු කරලා ඒක දිහා බලනකොට ඒකේ ඒකෙන් ඒක පටන් ගන්න හැටි එහෙම තේරෙනවද? සුළුයෙන් පටන් ගන්න හැටි තේරෙනවා. නැති වෙලා යන හැටි තේරෙනවා. දැන් නැති වෙලා ගියාට පස්සේ මොකද කරන්නේ? නැති වෙලා ඒක යනවත් එක්කම තව කොහෙන් හරි දෙයක් දැනෙනවා. දැනෙනවා. එහෙමනම් අවශ්‍ය නම් ඒ දැනෙන දෙයට නොදා මේක නැති වෙලා ගියාම ගියාට පස්සේ අරමුණක් නොදී එහෙම ඉන්න උත්සාහ කරලා තියනවද? නෑ. ඕන්නම් පොඩ්ඩක් ඒකත් බලන්න. දැන් ඔන්න මේක දේ හොඳට දැන් එක පාටම කරන්න යන්න එපා. හොඳට දැන් මේ ටිකක් බල බල බල බලා හිටියා. බල බල ඉඳලා ඉවරලා දැන් ඔන්න අපිටම හොඳට තමන්ට හොඳට අරමුණට මොහොන්ට මොහොනලා ඉන්න බව දැනෙච්ච වෙලාවකදී තමන්ට හොඳට විශ්වාසය මතුවෙච්ච වෙලාවකදී හොඳට මේ හොඳින් මේක එකක් දැන් මේ වෙනස් වීමත් එක්ක හොඳට සමපාතව දැන් ආවා. හිතත් දැන් මේක වෙනස් වීමක් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක මේ තමන්ගේ නිරීක්ෂණය හොඳට සමපාත වෙලා ආවා. ආවට පස්සේ දැන් මේක අපිටම දැන් නැති වෙලා යන හරිය එනවනේ. ඒ ඒ පැත්තට අවධානය යොමු කරන්න. නැති වෙලා යන පැත්තට තමයි වැඩියෙන් අවධානය යොමු කරන්නේ. කොහොමද මේක නැති වෙලා යන්නේ? තුනී වෙලා යන්නේ කොහොමද කියලා එහෙම අවධානය යොමු කරගෙන ඉඳද්දී ඔන්න තුනී වෙලා නොපිනී ගියානේ නොපිනී ගියාට පස්සේ වෙන අරමුණක් දැන් කයේ වෙන දේවල් දැනෙන්න පටන් ගත්තත් ඒවට නොදී දැන් අර නොදෙනී ගිය එකේ අවධානය තියන් ඉන්න පොඩ්ඩක් බලන්න එහෙම පොඩ්ඩක් මේ පැත්තට දාගන්න පුළුවන් වෙන එකක් වෙන අරමුණකට හිත නොදැන මේ පැන්නනම් ඒකෙත් අවසාන වෙන හරිය නිරීක්ෂණය කරන්න. වෙන දෙයකත් ආයතම් පැන්නොත් ඒකෙත් මේ ඉවර වෙලා යන වය පක්ෂය ගැන හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. දැන් අර නැති වෙන පැත්ත ටික ටික ටික ටික බලන පැත්තකට යොමු වෙන්න. දැන් මොකද කාලයක් තිස්සේ දැන් මුළු අරමුණ වශයෙන් නිරීක්ෂණය කරානේ. දැන් ඕක හිමීට එහෙමනම් නැති වෙලා යන පැත්ත බලන්න යොමු කරාට වරදක් නැහැ. හොඳයි. සක්මනත් හොඳට කරගෙන යනවද? සක්මන මේ මුලින් නම් වම දකුණ ඒ විදිහට හිත හිත ගිහලා දැන් මේ පොළවට ස්පර්ශ වෙන තැනට තමයි බලන්නේ. හොඳයි. ඒකේ ඒකේ විස්තර එහෙම බැලුවද? ඔව්. ඒ කියන්නේ Tamanට තේරෙනවා දැන් මේ වැලි පොළවක නම් සක්මන් කරන්නේ. ඔව් වැලි පොළවේ එතකොට මේ සීතල ගතිය, තද ගතිය, කකුල මේ යනකොට ඒකට හුලං මේ වායෝ ධාතුව භූත කොට හතරම එහෙම හිත හිතාම බැලුවා. හිත හිතා බැලුවද? නෑ හිත හිතා නෙමෙයි <laughs> මනසින්. <laughs> මනසින්. ඔව්. මේ ඊට පස්සේ තමයි මේ පුළුවන් තරම් අර හිත නිශ්ශබ්ද කරලා තේරුම් ගන්නයි තියෙන්නේ. තේරුම් ගන්න කියන්නේ මේ පොතත් එක්ක ගලපනවා නෙමෙයි. මනසෙන් මේ බලාගෙන ගියා. ඔව් මේක මේක හොඳට නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. මේක කොහොමද වෙනස් වෙන්නේ? කින්ද මන්ද? කියන්නේ මේකේ මොන ධාතුවද කියලා මේ වචනේ දැම්මේ නැතත් වරදක් නැහැ. ඒ කලින් එහෙම කරේ. හොඳයි. ඒ ඒ දේ ඒ දේ ඒ දේත් බලන්න. ඒකෙත් කොහොමද මේ පුළුවන් තරම් මේ දේවල් වෙනස් වෙන්නේ කොහොමද? එහෙම ටිකක් කාලයක් යනකොට යනකොට තමයි අර දැන් ඕනනම් Tamanට පුළුවන් දැන් Taman ඒ අරමුණු වලට හොඳට තදට මේක තාම දාලා බලනවාද? එහෙයි. දාලා බලනවා. දැන් චුට්ටක් ඕනනම් මේ පොඩක් ඒ වීරය අඩු කරන්න දැන්. කියන්නේ අපි තුමු දැන් මට එහෙම කරන්න පුළුවන් දැන් එහෙම වීරය අඩු කරලා දැන් අර ස්පර්ශ වෙන තැනට පමණක් හිත යොදමු. හොඳයි. ඒක ටික ටික දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මම මේ කෝපය ඇතුළට යන්න ඕන නම් අවධානය යොමු වෙන්න ඕන නම් ඒකට දාන්න ඕනේ යම්කිසි වීරයක් තියෙනවනේ. හැබැයි ඊට මෙහා මම පොඩ්ඩක් නවත්තන්න ඕන නම් ඊට වඩා අඩු වීරයකින් ඉන්න තියෙන්නේ. අන්න ඒ වගේ. දැන් මේ අරමුණට එක පාටම කියන්නේ අපි හුඟාක් අවධානයෙන් මේ හිත බලෙන්ම මේකට දාන්නේ නැතුව පොඩ්ඩක් හිතට හිත යන ප්‍රමාණයට යන්න ඉඩ හරින්න. අලුතෙන් තමන් ආයාසයෙන් කරන ප්‍රමාණය දැන් අඩු කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් මුලදී ආයාසයෙන් කරනවනේ. කරන භාවනාවක් තියෙනවනේ. දැන් ඒක පොඩ්ඩක් ලිහිල් කළා මේ යන පමණට යන්න දෙන්න. එහේ දැන් යන්නේ මේ විදිහට නිකන් සාමාන්‍ය ගමනකින් සැහැල්ලුවෙන් අන්න හරි. එහෙම යනකොට දැන් අරමුණ අස්සට හිත යන්න නැතුව නිකන් මතු පිට වගේ තියෙන ගන්නවා නම් ආයි තමන් ඕමනාවෙන් එතනට දාන්න යන්න එපා. විස්තර වලට දැන් දාන්න යන්න එපා. දැන් හිමීට ඒ හිත යන ප්‍රමාණයට ඉඩ දෙන්න දැන්. එයා වැඩෙන සතියේ යන සතියේ යන මට්ටමට ඉඩ දෙන්න. කියලා නිදැල්ලේ යන්න දෙන්නයි තියෙන්නේ. හොඳයි. තේරුම් හොඳයි එහෙනම් අපි වෙන ප්‍රශ්න නැත්තම් අපි එකක් තියෙනවා. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. මේක ගන්නකෝ මයික් එක අතර ගන්න. මේ දැන් අර කරුණු පහදලා දුන්න කලින් වෙලාවක මට ඇති උනේ අදහස නාසිකාග්‍රේ ගැටෙන තැන බැලුවත් පිම්බීම හැකිලි බැලුවත් දෙකම ආනාපාන සතිය කියලා. දෙක දෙකක්ද? ඔව්. ආනාපාන සතිය කියන වචනේ ඉතින් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට හිත පැවැත්වීමේ කර්මස්ථානයට තමයි ආනාපාන සතිය කියන්නේ. පිම්බීම හැකිලිම කර්මස්ථානයට ආනාපාන සතිය කියලා කියන්නේ නැහැ. හැබැයි ඉතින් මේකට අනුරූප ක්‍රමයකට තමයි මේකත් සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාසයේ ක්‍රියාවලිය නිසා ඔන්න උදරේ පිම්බෙනවා. ප්‍රස්වාස ක්‍රියාවලිය නිසා උදරේ හැකිලෙනවා. හැබැයි කර්මස්ථාන දෙකක්. පැති දෙකක යන්නේ. හැබැයි ඉතින් අවශ්‍ය දේ සිද්ධ වෙනවා. ඒක වරදක් නැහැ. ඔව් හොඳයි. තෙරුවන් සන්නයි. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. පරියංක භාවනාව වශයෙන් ආනාපාන සති යයි වඩන්නේ. බොහෝ වෙලාවට ආනාපාන සති භාවනාව අර මුල් කාලේ වගේ ගොඩාක් වෙලා වඩන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 15ක් විතර කරගෙන යනකොට ඊට පස්සේ මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. දැන් කීප වතාවක් එහෙම වෙලා තියෙනවා. අද උදේ පරියංග භාවනාවේදී ඒක මට හොඳට තදින්ම තහවුරු වෙලා දැනුණා. ඊට ඊට කලින් මොකද වුනේ? මොකුත් දැන් උනා මොනා වුණාද කියලා දන්නේ නැහැ කියලා කියවන යම් මට්ටමට එනවනේ. ඊට කලින් මොන මොන දේවල්ද දැනුනේ කියලා මට පොඩ්ඩක් කියන්න. එහේ ස්වාමිනාස්. දැන් ආනපාන සතියෙන් ආශ්වාසය ප්‍රශ්වාසය වෙන වෙනම මුලින් විනාඩි දෙකක් විතර කරද්දී වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් ඒක මෙනෙහි කරමින් මේ ආවේ ආශ්වාසයක් මේ ආවේ ප්‍රශ්වාසයක් කියලා තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඒ අතරට විනාඩි 4ක් 5ක් වගේ යද්දී දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් එන ඒවා තේරෙනවා. ඊට පස්සේ ඒකත් වටහා ගන්නවා මේ දීර්ඝ ආශ්වාසයක් දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා. ඒ වගේ යනකොට දැන් සබ්බකාය පටිසංවේදී කියන தත්ත්වයට එනකොට මුල ටික තේරෙනවා. ඔව් මුල මුල වැටෙන්නේ නැහැ නේ. ඊට පස්සේ දැන් පටන් ගන්නෙ මැද. දැන් ඔන්න ආශ්වාසී මැද. ඊට පස්සේ අගට ගියාම ඊළඟට ප්‍රශ්වාසී මුල එනවා. ඒ අතරට හිඩස දැනෙනවා. ඊට පස්සේ දැන් ප්‍රශ්වාසයේ මුලමැද අග දිගට යනවා. ඊට පස්සේ දැන් ප්‍රශ්වාසයේ අග ඉවර වෙනකොට ගිවන් වේගන යනකොට ආශ්වාසයේ මුල එතනින් දැනෙනවා. ඒ අතර ප්‍රස්වාසයේ සහ ආස්වාසයේ අතර අර හිඩස දිග වැඩි වගේ දැනෙනවා. ඊට පස්සේ දැන් ඒක ටික වෙලාවක් මෙනෙහි කරගෙන යනකොට සාමාන්‍ය මම භාවනාව පටන් ගන්න ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානයේම වැඩෙන ආකාරයට කායානුපස්සනාව වශයෙන් ආනපාන සති භාවනාව වඩන්නට සූදානම් වෙනවා කියලා හිතාගෙන අදිෂ්ඨාන කරගෙන තමයි පටන් ගන්නෙ. නමුත් ඔය ටික වේගෙන යනකොට සමහර වෙලාවට වේදනානුපස්සනාවට යද්දිම ඊළඟට මුකුත් දැනෙන්නේ නැතු යනවා. වේදනානුපස්සනාවට ගියා කියලා තමන් දැනගන්නේ කොහොමද? වේදනාව දැන් එහෙම් මෙහින් දැනෙනවනේ කම්පන චංචල ගති පිම්බෙන තැන් හැකිලෙන තැන් ඊට පස්සේ වේදනාවල් දැනෙන තැන්, හිරිවැටෙන තැන්. ඒ වගේ ඊට පස්සේ එතෙන්ට හිත යොදනවා. ඒ පාර දැන් ඒකේ ටික වෙලාවක් ඉන්නකොට එතන එහාට දන්නේ හොඳයි. ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්. දැන් Tamanට හොඳට අවධානයෙන් දැන් ආස්වාස් ප්‍රසආස ක්‍රියාවලිය ආනාපාන සතිය හිත පවත්වන්න පුළුවන්. ඒක සාර්ථක වුණා. ඔන්න දැන් Taman සූක්ෂම මට්ටමට එනවා. එහෙම කිව්වොත් හරියද? සූක්ෂම මට්ටමට එනවා. මේක වෙන් කරගන්න බැරි තත්ත්වෙටම එනවා. හොඳට එනවා. ආවට පස්සේ ඔන්න කයේ යම් යම් වේදනාවන් දැනෙන්න ගන්නවා. එතෙන්ටත් හිත දාන්නත් පුළුවන්. දාලා එතන සමීප බලන් ඉන්නවා. බලන් ඉඳද්දි එකපාරටම මොකද්ද වෙනව? එහෙමද? වෙනවා. එහෙයි ස්වාමීන් වහන්සේ. නිින්ද නොගිය බවත් හොඳටම විශ්වාසයි. නිින්ද නැහැ. ඉතින් දැන් අද අද විතරක් නෙමෙයි දැන් කීප අවස්ථාවක මෙහෙම වෙලා තියෙනවා. ඊළඟට දැන් වෙලාව එහෙම පරීක්ෂා කළ වෙලාව දැන් මේ මොකද්ද වෙලා කොච්චර වෙලා ඉඳලා තියෙනවද? ආ දැන් නොදැනි ගිහිල්ලාද? එතකොට සමහරවිට නඩි 5ක් 10ක් නෑ නෑ ඊට වැඩි. ඊට වැඩි. ඊට වැඩි. දැන් සක්මනේ කොහොමද තත්ත්වේ? සක්මනේ දැන් දකුණු වම කියලා පටන් ගන්නවා. දැන් අපිට ලොකු ස්වාමීන් වහන්සේගේ ලැබිලා තියෙන උපදේශ අනුව හත් අට වතාවක් සක්මනේ එහාට මෙහාට Eh, මුලින් දැන් දැන් ඉන්න හරිය කියන්නකෝ. ආ. ඊට පස්සේ දැන් සක්මනේ eh, ඇවිදිනකොට ඉස්සර තරම්ම දැන් බර දාලා ඇවිදින්නේ නැහැ. සැහැල්ලුවෙන් ඇවිදින්න පුළුවන් දැන්. Eh, පැයකටත් එහා යන තරම් කරන්න පුළුවන්කම තියෙන ඇඟට දැනෙන්නේ නැති වෙන්න නමුත් පැයෙන් නතර කරනවා මං. එතකොට අගට යනකොට හිත කොහෙද තියෙන්නේ? දැන් අපි දුන් දැන් සක්මනේ දැන් පැය යනවනේ විනාඩි 45ක් විතර යනකොට හිත කොහෙද තියෙන්නේ? එතකොට ස්වාමින් වහන්සේ දැන් විනාඩි 45 50 වගේ යනකොට නිකන් නිදි නිදි බර ගතියක් වගේ එහෙම ඇවිල්ලා තියෙනවා. නමුත් ඉතින් ඒ අලසකමක් නෙමෙයි. ඊට ඊට මෙහාදී හොඳට Tamanට කියන්නේ දැන් අවුරුදු කීයක්ද? අවුරුදු 4ක් විතර 5ක් විතර භාවනා කරනවද? එහි ස්වාමීන් වහන්සේ. දිනපතාමත් කරනවා. ගෙදරදිත් කරනවා. හොඳයි. එහෙමනම් සක්මනේදී පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඉස්සර හොඳට Tamanට ස්පර්ශය දැනුණා. ඊළඟට මේවැ සුළු සුළු වෙනස්කම් පවා දැනුණා. ඊළඟට මේ දැනීම් දැන් ටික ටික ඒ දැනීම් වලට හිත යන්න ගතිය නිකන් අඩු වෙලා තියෙනවද? එහේ ස්වාමීනි. යන්නේ යන්නේ නැහැ. නේ. හොඳයි. ඒ යන්නේ නැතුව දැන් ම්ම් එහෙමනම් පොඩ්ඩක් අර දැන් මීට කලිනුත් මම කෙනෙකුට කිව්වා වගේ පොඩ්ඩක් ඒ ඒවට දැන් හිත දාන්න මෙපා. දාන්නෙම නැතුව පොඩ්ඩක් නිදැල්ලේ යන්න දෙන්න. හිතට නිදැල්ලේ යන්න දෙන්න චුට්ටක් වටපිටත් පොඩ්ඩක් බලනවා. එහෙම බල බල යද්දිත් බලන්න මේ හිත ඒවට අරමුණු වලට යන්නේ නැද්ද? ඒ අරමුණු දැන් අපි දැන් අරමුණු දෙන්නනේ හදන්නේ. හිතර දැන් මේ වටපිට බලවලම යනවා. එතකොටත් මේ හිත යන්නේ නැද්ද ඒවට? මම බලලා තිනු ස්වාමීන් එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ ඒ අරමුණු මට ඒව අදාළ නැහැ. අදාළ නැහැ. අදාළ නැහැ. තමන් ඔහේ යනවා. හිත ඔහේ ඉන්නවා. එහේ. ඇතුළට ඇවිල්ලා වගේ ඉන්නවා. ඒ ශබ්ද ආවත් මට වැඩක් නැහැ. දැක්කත් වැඩක් නැහැ. ඒ වගේ නිකන් හිත බහින් නැද්ද ඒවට? නැහැ. ඇතුළට ඇතුළට එන්නෙම නැහැ. හා හොඳයි. හොඳයි. එහෙමනම් දැන් පරයන්ක භවනාව කොච්චර වෙලා කරනවද? පැයක් කරනවද? පැයෙන් තමයි පැය වෙනකොට ස්වාමීන් වහන්සේ මේ දැන් ගෙදරදී නම් ඉතින් මේ කාලසටහනට මුලින් යන්න බෑනේ. ඔව් ඔව්. Uh, හවස දැන් පැය භාගයක් වගේ කරනවා රෑ නිදාගන්න ගිහිල්ලා. එතකොට අර වගේ මුකුත් මොන දැනීමේකට යනවා. Uh, එතකොට අර අර තරම්ම නැහැ. හා. වෙලාව අඩුයිනේ. හොඳයි. ඉතින් අර උදේට නම් පැයක්ටත් uh, වැඩි වගේ ටිකක් ඉන්නවා. ඔව්. දැන් මෙහෙමයි. දැන් අපිට බලන්න දැන් ඕකෙදිත් අරමුණේ අරමුණු නොගෙන දැන් ඒ යන මේවකේදී දැන් අරමුණ ගිලිහි ගියාට පස්සේ ආස්වාද ප්‍රසආතේ හිටියා දැන් අර මේවත් බලබල හිටියා දැන් එක පාරටම ඒ අරමුණ නැති වුණාම හැබැයි සතිය තියෙන්න ඕනේ මුකුත්ම يعني තමන් Tamanට හැබැයි නිකන් අර දැන් ලොකු සාන්නසෙම කියන්නේ ඇඩ්‍රස් නැති වුණා වගේ කියන්නේ. <laughs> ඒ ඇඩ්‍රස් නැති එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අරමුණු නැහැ දැන්. අපි සාමාන්‍යයෙන් හිත හුරු වෙලා තියෙන අරමුණක් එක්ක දුවන්නනේ. දැන් මේ අරමුණක් නැති තැත්තට පයින්නවා හිත දැන්. ඒ පැනුනහම පැන්නාම හැබැයි බය වෙන ගතියක් තාම තියෙනවා නම් ඒත් බෑ. එතකොට පොඩ්ඩක් මේකට හුරු කරන්න දැන්. මෙතෙන්ට යනවා හැබැයි ගාණක් නැහැ. යන්න දෙන්න. යන්න දෙනවා. හැබැයි සතියෙන් ඉන්නේ දැන්. මොකුත් වෙලා නැහැ දැන් ඒ ගිහිල්ලත් ඇවිල්ලා ඉන්නවනේ මම මැරලා නැහැ නේද? ඒ හින්දා මේ ඒ යන්න දෙන්න. ඒ අරමුණ අරමුණෙන් තොර තැනටත් හිත යනවා. හැබැයි කිසිම බයක් චකිතයක් නැතුව එතනත් ඉන්නවා. දැන් ඒ ඒ ඒ ඉඳීම හැබැයි අවදියෙන් ඉන්න ඕනේ. එහේ ස්වාමීන් වහන්සේ. දැන් අද අද ගොඩක් වෙලාවට මේක දැනුණා. දැන් අර නොදැනි ගියානේ. ඔව්. ඊට පස්සේ දැන් ඔය අවසාන වගේ වෙලාව වෙනකොට මට දැන් අනිත් අය ජනෙල් අරින සද්දය ඇහෙනවා. එහාට මෙහාට යන එන සද්දිත් ඇහෙනවා. ඉතින් එතකොට මට හිතෙනවා දැන් මේගොල්ලෝ දැන් වෙනත් වැඩකට සූදානම් වෙනවා දැන් මේ මේ භාවනාව ඉවර කරලා කියලා. ඒ වුණාට මට නැගිටින්න හිතෙන්නේ නැහැ. ඇස්සරින්න හිතෙන්නේ නැහැ. කමන්න. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ දැන් ඔය ඔය හරිය යනකොට කොහොමත් මේ කියන්නේ කම්මැලිකමක් එනවා. ඊළාට يعني පරයන්කෙන් අවසන් කරත් එයා ඇඟිල්ලක්ක හොල්ලන්න හිතෙන්නේ නැහැ. ඔහේ ඉන්න හිතෙනවා. ඒක වරදක් ඕක හුරු කරන්න තව. ඉතින් මට එතනදී හිතුනේ මේ නිකන් මගේ හිතේ තියෙන අකීකරුකමක්ද නෑ නෑ නෑ. ඒක ඒ කියන්නේ ඔය දේ ගානට වෙනවා නම් ඒ කියන්නේ මුකුත් කරන කරන්න තියෙන උවමනාව දැන් දුර වෙනවා. ඒකේ වරදක් නැහැ. මේකේ වරදක් නැහැ. ඔය ඔය දේ තව වෙන්න ඉඩ හරින්න. දැන් ඔතෙන්ට යන්න ඉඩ දෙන්න. යන්න ඉඩ දීලා මේ මේ මට්ටමට ඒ කියන්නේ දැන් දැන් මම හිතන්නේ විනාඩි 30ක් යනවා උතෙන්ට යන්න කියලා. හරි බලන්න විනාඩි 25න් යන්න. විනාඩි පැය කාලෙන් යන්න. ඔහොම ඔහොම බලන්න. ඒ කියන්නේ වෙලාව අඩු කරගෙන යන්න. අඩු අඩු කරගෙන යනවද? ඒ කියන්නේ Tamanට අඩු කරන්න බෑ. මේක ස්වාභාවිකවම වෙනවද? ගිහිල්ලා එතනත් ඉන්න පුළුවන්ද? හැබැයි මේ මේකෙදී සම්පූර්ණයෙන්ම නිකන් නින්ද ගියා වගේ වෙනවනම් ඒත් හරියන්නේ නැහැ. හොඳ අවදිමත් බවක් තියෙනවනේ හැබැයි අරමුණකුත් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. තමන්ම තමයි පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ අරමුණක් නැති වුණාට සතිය තියෙනවා කියන එක හොඳට විශ්වාසයක් වෙන්න ඕනේ. ඊළඟට එහෙම මේක නැත්තම් පොඩ්ඩක් තව සක්මනේදී සතිය තව තියුණු කරන්න ඕනේ. වීරියක් වඩන්න ඕනේ. සතිය තව තියුණු කරන්න. තියුණු කිරීම හරහා තමයි අවදිමත් බවක් එන්නේ. අතන තාම අවදියක් නැත්තම් අරකින් සතිය හදාගෙන තියුණු කරගෙන යන්න මෙතෙන්ට ආවනම් ඔන්න ඒකේ අවදිමත් බවක් හිටිනවා. එහෙමයි. මෙතෙන්දී හදන්න බෑ. මෙතෙන්දී හදන්න බෑ. සක්මන වගේ දේවල් වලදී එහෙම නැත්නම් එදිනදා කටයුතු කරද්දී එදිනදා කටයුතු කරද්දී බලන්න අවදියෙන් ඉන්න. ඒ හොඳට සතියෙන් ඉන්නවා. එතෙන්දිත් ඕනනම් අනිත් කටයුතු කරද්දිත් බලන්න කොහොමද හිත කොහෙද තියෙන්නේ. හිත නිකන් නැවතිලා තියෙනවා වගේ දැනෙන්නේ. බලලා තියෙනවද? බලනවා ස්වාමීන් වහන්සේ දැන් දැන් දවසකට කරන හැම වැඩක්මත් කරන්න බෑනේ. ඒක නිසා දැන් ඒ ඒ අනිත් වැඩ කටයුතු කරද්දී නිකන් හිත දිහා බලලා තියනවද කොහෙද තියෙන්නේ කියලා. බලනවා ස්වාමීන් වහන්සේ දැන් ගෙදර දොරේ වැඩ කරනකොට අතු එතකොට නිකන් හිත කොහෙද තියෙනවා වගේ තේරෙන්නේ. එතකොට දැන් දැන් මං අතු ගන්නවා නම් ඉදලා අරගෙන අතු ගන්නවා නම් ඉදලා යන්නේ එහාට මෙහාට යන විදිහට ඒ ඒ අරමුණට බහිනවා ඒ අරමුණට බහිනවා පොල් ගන්නවා නම් දැන් ඒක බලන්න පොල් ගාන එකට බහින්න නැතුව ඉන්නද <laughs> කියලා බලන්න. <laughs> ඔහොම යනකොට පොල් ගෑවෙයි හිත නිකන් ඉදි. අන්න ඒ වගේ බඩ චෙක් කරලා බලන්න. ඉතින් ඔය වගේ තමන්ම තමයි දැන් ඔය ඔය පැත්ත තම තමන් يعني තමන්ටම තමයි මේ හිතේ தත්ත්වය මැනගන්න පුළුවන්. ඒ මැනගෙන මට කියන්නකෝ බලන්න. තව ටිකක් ඉස්සරහට. හොඳයි හොඳයි. යන විදිහ හොඳයි. හොඳයි. තේරුවන් ගන්න. හොඳයි පින්වත්නි එහෙනම් අපි පැයකුත් විනාඩි 25ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිල්ලා තිනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් අවසානයේදී පිං අනුමෝදන් කරනවා. ඉතින් මම හිතන්නේ මේකෙදිත් කරනවා වෙනතර නේද? හොඳයි. අපි එහෙනම් මේ ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන්ුත් ඊට කලින් මේ දවස පුරාම සක්මන් භාවනාවේ ඊළඟට පරයන්ක භාවනාවේ මේ විදිහට අපි නොසිස්ව කටයුතු කළා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මේ පරිරෝගයේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අයම් අභව්‍ය ස්ථානවල සිටිත් නම් එයින් අත මිදේවා. ඒ අයටත් උතුම් නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.